ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපේ 56 වෙනි වැඩමුළුවේ වැඩමුළුවේ භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ සැප්තැම්බර් මාස 24 අපි මේ දේශනා මාලාවේ තුන්වෙනි දේශනාව සඳහා ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සඳහා සීලම දෙනා tempත් වෙලා සාදුකාරයන් පවත්වමු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 හේතතුම් මේ ආ우සෝ වේදනා සුවේදනානුපස්සී විහෙරත ආතාපිනෝ සම්පජානෝ ඒකෝදි භූතා විප්පසන්න චිත්තා සමාහිතා ඒකග්ග චිත්තා වේදනානං වේත්‍යතා භූතං ඥානායාති තී ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාලා සූත්‍රය කියලා සංයුත්ත නිකාය කියන පොතේ සතිපට්ඨාන සංයුත්තේ යටතේ සංග්‍රහ වෙච්ච සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච සූත්‍රයක් තමයි මේ දේශනා මාලාවට මේ වැඩමුළුවට අපි ඉස්සරහින් තියාගත්තේ මාත්‍රකාව වශයෙන්. ඒ ශාලා සූත්‍රය සඳහන් වෙන්නේ සාසෙන්ට ඇතුල් වෙච්ච නැත්නම් භාවනාවට ඇතුල් වෙච්ච අනවකේක හෝ වේවා මධ්‍යස්ථ කෙනෙක් හෝ වේවා හොඳ ප්‍රවීණ කෙනෙක් හෝ වේවා ඒ කෙනාට ඒ සතර සතිපට්ඨානේ සමාදන් කරවන්නයි කියන්නේ. සතර සතිපට්ඨානේ නිවේස් නිවිස්නේ කරන්නයි, ගෙට ගෙවද්දා ගන්නයි කියන්නේ. සතර සතිපට්ඨානේ ස්ථාපිත කරන්නයි කියන්නේ. ඉකී කිදියර මුල්ම ටිකේදී සිත උනන්දු කරන කතාවක් තියෙන්නේ. වා අචිර පබ්බතිතා අද්දුණා අද්දුණ ගතා ඉමස්මින් ධම්ම විනී. ඒ ශාසනයට අලුත් යෝගාවචරකමට අලුත් අද්දුණා ගතා ඉච්ඡර පළපුරුදු තලතුණා කෙනෙක් නෙවෙයි මේ ධර්ම විනය දෙක ඉච්ඡර දන්නේ නැහැ. ඒ කියන්නේ පොත බණ පොත දන්නේත් නැහැ. විනය පිළිබඳ ඉච්ඡර හැඟීමකුත් නැහැ. නැත්නම් ඒ විනය පිළිබඳව ඉච්ඡර හැසිරিলা විනය දරයන්ක ඉඳලා පුරුදු කෙනෙක් නෙවෙයි. අන්න එහෙම කෙනෙක් ආපුවාම ඒ කෙනාට සතිපට්ඨානෙ කියලා දෙන්නේ. සතිපට්ඨානෙ ගෙවද්ද ගන්න සතිපට්ඨානය තහවුරු කරගන්න කියන එකයි කතාව. ඉතින් ඒක අපි අපේ වාසියට ඒක විශේෂම ආධුනිකයාගේ වාසියට අපි කොහොමද ගන්න කියන එක ඊයේ පෙරේද දවස්වල අපි සාකච්ඡා කරා. ඒක ලිවලා ඒ කෙනෙකුට අපි මේ සතිපට්ඨානේ නැත්නම් සතිය පිහිටවීම කළ හැකි ආකාර හතරක් සතර සතිපට්ඨාන වශයෙන් සර්වචනසේ දේශනා කරන එක ප්‍රසිද්ධයි. සතර සතිපට්ඨාන වශයෙන්මයි අපි සිංහලට එක නඟලා තියෙන්නේ. චත්තාරෝ සතිපට්ඨානා කියලා පාලියෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් අර විදිහේ මූලික හඳුනා දීමක් කරාට පස්සේ නවකයා පිළිබඳව සර්වචනවාසී මතක් කරනවා. මහණේ මොකද්ද මේ හතර? පළවෙනි මේක තමයි තමන්ගේ මේ කය, මේ ස්කන්ධය, මේ කන්ද, මේ ගොඩ, මේ සමූහය ම අරමුණක් කරගෙන ඒ දිස ශරීරයේ දිස ඒ වගේ භාවනා ආරම්මණයක ස්වරූපෙන් සතිපට්ඨාණයට ආලම්බණයක් වශයෙන් පාවිච්චි කරන්නයි කියන. ඉතින් කයට සතිපට්ඨාන ආරමුණක් විදියට නැත්නම් කායානුපස්සනාවක් විදියට කරන්ඩ කිසිම මේ ලෝකෙ කෙනෙකුට තමන්ට කල්පනා වෙලා හිතිලා කවදාකවත් කරන්නේ නැහැ. අපිට හිතුනොත් අපි මේ කය පාවිච්චි කරන්නේ කාමයට. අපිට හිතුනොත් මේ කය පාවිච්චි කරන්නේ අනික් කයට මේ හදි කරන්න, ගහගන්න, බැනගන්න, බර උස්සන්න විවිධාකාර දේවල් වලට අපි මේ කය පාවිච්චි කරනවා. කවදාකවත් මේ කය භාවනා අරමුණක් කර ගැනීමක් එන්නේ නැහැ. ඒ නිසා එහෙම කරන කෙනාට විශේෂ වීර්යයක් අවශ්‍යයි. කෙලස් තවන වීර්යය ඇති කෙනෙකුට විතරයි මේ කය භාවනා ආරම්භණයක් කරගන්න පුළුවන්. ඒ නිසා ආතාපිනෝ කෙලස් තාමන වැරදීන්න ඕනේ. ඒ වාගේම සම්පජානෝ ඒ කයේ කරන පුංචි කුඩා අණු කුඩා සෑම ක්‍රියාවකටම එළඹ සිටි ඥානයක්. ඒ වගේම මේක අස්පනා පිට වර්තමානයේ සිදුවෙද්දිම බලන ගතියක්. දිවන්නේගේ සහයෝගයක් නැතුව සම්භූව සිදුවෙන ගතියක් තියෙනවා. නැත්නම් කවදාකවත් මේ කය ඒ විදිහේ කුසල පැත්තකට භාවනා පැත්තකට අරමුණු වෙන්නේ නැහැ. පහුවෙලා බැලුවොත් මේ කය දිහා කෙලෙස් තමයි. වෙන්න තියෙන දෙයක් දිහා වශයෙන් බැලුවොත් කය කෙලෙස් තමයි. ඒ නිසා Taman වශයෙන්ම කායවත් පිට සහයෝගයක් නැතුව මේ කයේ ක්‍රියාවලියන් භාවනා අරමුණකට නැං වෙන වෙලාවට අපි සති කියලා කියනවා. අන්න එහෙම බලන කෙනාට නන්නත්තර වෙච්ච හිතක් ඇඟ ඇතුළට ගියාම කිතකෙපදිච්චාම ඇතුළට ආපුවාම ඒකට ඒකෝදි භාව කියනවා. එතකොට ඇවිසිච්ච මීමැසිපොදියක් ඔය තට්ටුවකට ගිරෙන් ගහනකොට එන සද්දයක් එම එනකොට ඇවිදින ගමන් මැහිපොදි එක තැනකට වහනවා. එක තැනකට වහලා පොදි ගහනවා. ඒ වගේ අපේ හිත ලෝකේ පුරා සවරන් කියලා හිත එහෙම නැත්නම් නන්නත්තර වෙච්ච හිත අර කෙලස් තවන වීර්ය නිසා කුඩා අනුකුඩා හැම වැඩකදීම ඇස් බැල්මේ තියාගෙන ඉන්න නිසා සමහර විටක ඇතුළට එනවා. ඒකට කියනවා ඒකෝදී භාව කියලා. විපස්සන චිත්තය. එතකොට Taman තේරෙනවා මේ වටේ ඇවිදලා දැනුම හොයන මනුස්සයාට කවදාකවත් දැනුම කෙලවරක් කරන්න බෑ. ඇතුළට හොයලා ධර්මයේ හම්බෙන එකට කෙලවරක් තියෙනවා. ඒක නිසා යාට තේරෙනවා මම මෙතෙක්කල් ලේන වලිගේ මෝදක් ඉඳින්න ගියා වගේ එහෙම නැත්නම් කරදේවලල්ලා ඇවිදින් පාගන්න වටේ ගියා වගේ කිලෝරක් නැති ගමනක අපි විවිධ විෂයන් දිගේ විවිධ ශිල්ප දිගේ මහන්සි වුණාට කිසිම කෙනෙක් මේ ලෝකේ සන්තෝෂයෙන් මැරෙලා නැහැ. නමුත් ඇතුළට සිටිය යොදපකෙනා ඒ සන්තෝෂයක් නැතුව මැරෙන්න පුළුවන්. නමුත් ਸਰවචනස කියනවා කෙලවරක් දකින්න පුළුවන් වෙන්නේ ඇතුළ හොන එකට විතරයි. ඒ නිසා යාට මේ වැඩක් කෙලවර කරන්න පුළුවන්කම නිසා සතුටක් එනවා. තේරුම් බේරුම් කර ගන්න බැරි නිමක් කරක් නැති වැඩ ගොඩක් ඔළුවේ දා ගන්න මිනිසෙකුට ඇති වෙන අසහනයට සාපේක්ෂව ඇතුළට හිතියොම චෙක් කරන සතුටක් වෙනවා දැන් මම මගේ වැඩක් කරන්නේ වර්තමානෙමයි බලන්නේ මගේ කයමයි බලන්නේ ඒ නිසා මට කිසිම දෙයක අඩුවක් නැහැ සතිය පිටන්නේ කිය කෙනාට මොනම දෙයකවත් අඩුවක් නැහැ ඉන් එහාට මොන වැඩේ කරන්න ගියත් අපිට අඩුපාඩුකම් තියෙනවා වැඩි පාඩුකම් තියෙන නිසා අපිට සතුටක් නැහැ ඒ නිසා ඇති වෙන ප්‍රසන්න හිතට ඉක්පසන්න හිත සත්පුරුෂයාට වැටෙනවා. කල්යාණ මිත්‍යාට වැටෙනවා. හැබැයි අසත්පුරුෂයාට කල්යාණ ධර්ම අහපු නැති, කල්යාණ ධර්ම හැසිරලා නැති, කල්යාණ ධර්මේ පුරුද්දක් නැති කෙනාට ආර්යයන් වහන්සේලා දැකපු නැති, ආර්ය ධර්මයේ හැසිරෙච්ච නැති, ආර්ය විනය හැඟීමක් නැති කෙනාට මේ මෙහි විදිහට ඇතුලේ බලනවා පිට බලනවා අතර වෙනසක් කවදාකවත් තේරෙන්නේ නැහැ. ඒකයි ඒ නිසායි අපි මේ බාහිරේ විසුතුරු බල බල ඉහට ස්වභාවයෙන් Taman විශ්ේ ඇතුළට නමෙන හිතක් එන්නේ නැහැ. ඒක එන්නම කල්යාණ පෘථග්ජන හිතක් තියෙනවා. සත්පුරුෂ හිතක් තියෙනවා. ඒ සත්පුරුෂ හිත එක්කනට ලොකු ආධ්‍යාත්මික සතුටක් ඇති වෙනවා. මම දැන් අනුන්ගේ වල්පල් හොයනව නෙවෙයි ඇස්පන අපිට මමත් එක්ක මගේම දැනුමින් මගේම දැකීමේ ශක්තියෙන් මොකද්දෝ යාලුකමක් හදාගන්න. ආදකමක් හදාගන්න වර්තමාන මොහොතත් එක්ක කියලා ප්‍රසන්න හිතක් ඇති වෙනවා. ඉතින් මේක ඔක්කොටම සාර්ථක වෙන්නේ සාර්ථක වුණොත් සමාහිත වෙනවා. එහෙම දුවදුවයිට පන්තිය පන්ති බාර ගුරුවරයා එනකොට ඔක්කොම ඇවිල්ලා ආසන වල ඉඳ ගන්නවා වගේ නන්නත්තර වෙලා තිබුණ මේ චෛසික 52 සමහර විටක ඒක රස වෙනවා. එක එක එක කෘත්‍යයකට නැඹුරු වෙනවා. ආන්නේ මෙච්චර එක කියනවා සමතේකටපත් වුණා සමාධියකට ආවා සමාහිත වුණයි කියලා ආන්නේ වෙනකොට ඒ හිතේ ඒකාග්‍රතාවය ඇති වුණොත් විතරයි අඩු ගානේ කයේවත් ඇති හැටිය දකින්න පුළුවන් වෙන්නේ නන්නත්තර රිචි හිතකින් රාග මිශ්‍රිත හිතකින් ද්වේෂය කියන තරහව මිශ්‍රිත හිතකින් නිදිමත අන්දමන්ද හිතකින් කවදාකවත් මේ ශරීරය දිහා බැලුවට ශරීරයේ ඇති හැටි දකින්න බෑ. ඒකට ආතාපි සම්පජානෝ ඒකෝදි භාවෝ විප්පතන්න චිත්තෝ සමාහිතෝ ඒකග්ග චිත්තෝ කියන ලොකු පෙළගැස්මක් ආවොත් ඒ කෙනාට තමන්ගේ ශරීරය ලැබිච්ච ශරීරය මේ මනුස්ස ශරීරය වර්තමාන චිත්තක්ෂණය බුද්ධෝත්පාද කාලේ වටිනාකම කිලෝරක් කරගන්න බැරි තරම් සතුටක් එනවා. ඒ සතුට එන්නේ තමන්ගේම කය පිළිබඳව වර්තමාන මොහොතේ තමන්ම වැලීම හරහා යම් හේකින් අනුන්ගේ කයක් දිහා බැලුවොත් එක්ක රාගය එක්ක ද්වේෂය අනිවාර්යෙන්ම එනවා. ඒවත් තමන්ගේ ශරීරය දිහා, තමන්ගේ ඉරියව්ව දිහා, තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාසය දිහා බලන්නේ හිටියට එකෙන් කවදාකවත් රාගය ආවයි කියලා ඉතිහාසයකවත් නැහැ. ද්වේෂයක් ආවයි කියලා, මෝහයක් ආවයි කියලා ඇති හැටි දැක්කොත් එන්නේ නැහැ. ඒක නිසා බුදුජාණන් වහන්සේ මේ අමර ගමනක් නඟතික ඉහළට පීනන ගමනක් පෙන්ලා දීලා තියෙනවා කයේ කය අනුව බලන්න. ඉතින් මේ විදිහට කයේ කය අනුව බැලීම කියලා මෙතනින් කියන්නේ රූප ධර්ම දිහා බැලීමක්. නා කය හිත කියලා දෙකක් අපි දන්නවනේ මිනිසෙකුට හිත කය කියලා දෙකක් තියෙනවා. සත්වෙකුට හිත කය කියලා දෙකක් තියෙනවා. ඒක ඉතින් පොතේ භාෂාවෙන් කියනවා නාම රූප කියලා දෙකක් තියෙනවා. රූප කියලා කියන්නේ කය, නාම කියලා කියන්නේ හිත. මේ කය කයන් පස්සේ කියලා කියලා කියන්නේ කයේ තියෙන ඒ ගොරෝසු උසතික පළලක් තියෙන බර ඒකේ තියෙන රූපාකාරය වැටෙනවා. මෙන්න මේ රූපාකාරයේ වැටීම පටන් ගන්නට නම් පටන් ගත්තා නම් අනිවාර්යයෙන්ම එතනලා සතිය තියෙන්න ඕනේ. සතිය තියෙන කෙනාට විතරයි මේ රූප මේ රූකඩේ මේ කයන රූපාකාරයෙන් දකින්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි හිතමු අර මූලික උපදේශ පන්ති අහපු කෙනෙක් මේ කය පටල වාඩි කරලා සහැල්ලුවෙන් තියාගෙන මේ කය දිහා බලනවා කියලා කිව්වට කය අත්දකින්න. මොකද මේකේ වෙන්නේ කියලා අත්විඳිනවා. එහෙම අත්දකින්නකොට එයාට මේ කයේ බර ගතියක්, හැලු ගතියක්, කම්පන චංචල ගතියක්, නැලවෙන පැද්දෙන ගතියක්, පහසු ගතියක් මේ සෑම දෙයකටම කියන්නේ ධාතු රූප ධාතු ඉතින් මේ කම්පන චංචල දිහා බලාගෙන ඉඳ ඉඳ ඉඳ ඉඳ පේනවා මේක එකින් එකට එකින් එකට මීමැසි පොදියක් නලිය නලිය කුමුති ජී කුමුති දී නලිය නලිය ඉන්න වගේ එක තාලෙට චිත්තක්ෂණ දෙකක් තියෙනවා ඔයේ නලිය නලිය නලිය නලිය ඒකට මේ කියන්නේ සංකතයක් කියලා. මේ ගුණයක් තියෙන ගුණේ හැම අංශුවක්ම නලියනවා. එකම අංශුවක්වත් එකම චිත්තක්ෂණයක්වත් ඉසුබුලනතරම් ප්‍රමාණයක්වත් විවේක ගන්න හැම එකම නලියනවා. ඉතින් ඒක දකින්ද බාහිරේ දේවල් බලන්නේ නැතුව මේකට හොඳට හිත සමාහිත වෙන්න දෙන්න ඕනේ. සමහර විටකේ නලියන දේවල් අතර අතක් උස්සන හොඳට පේනවා. හුස්මක් ගන්න හොඳට පේනවා. හුස්ම හෙලනවා පේනවා. ඒ වගේ ක්‍රියාවලිත් පේනවා. ඉතින් කෙනෙකුට ඒ මේ කය දිහා බලලා කය ඇතුළට හිත අරගෙන ඒකේ පේනට සමස්තයක් වශයෙන් නලියම පේනවනම් ඒක තමයි උප්පරීම හොඳම දේ. සමහරු එකට බයයි සමහරු දන්නෙත් නෑ මේකයි බැලිය යුත්තේ කියලා පේන කොටත් ඒකට වක්කාර කරනවා කම්මැලි කරනවා ඉතින් ඒකට කියනවා මොනවද යාද බලන්නේ කියලා. කොහොමද දන්නේ මං කයේ ඉන්නවයි කියලා. ඉතින් ඒකට ගුරුවරුන්ට සිද්ධ වෙනවා බුදුහාමුදුරන්ට සිද්ධ වෙනවා. මේ මිනිස්යාට කනාට කනවැල අල්ලලා දෙන්න වගේ උඹ මේ වර්තමානයේ ඉන්නවා දකින්නවා නම් අඩු ගන්නකොට පණ තියෙන බව හුස්ම ගන්න බව තේරෙනවා එහෙනම් උඹට මුළු එකම බලන්න බෑ අඩු ගන්න මේ හුස්ම ටික දිහා බලපන් එසකොට වෙන හුස්ම ගන්න වාරේ පිට කරන වාරේ වෙනස් කියලා එතකොට ගන්න ගන්න වාරය දැනගන්න පුළුවන් පිට කරනවා නෙවෙයි පිට කරන පිටන වාරයක් දැනගන්න පුළුවන් ගන්නවා නෙවෙයි කියලා ඔන්න එතකොට කන වෙලා අහුවෙනවා. ඉතින් මේක හරි අමාරුයි ආනාපානිය අහුවෙන්නේ හොඳ ප්‍රඥාවන් දෙන්න විතරයි. අසම්පජානස්ස මුත්තත්ථසිත නාහම් භික්ඛවේ ආනාපාන සතින් වදාමි කියලා බුදුචානන්සේ ආනාපාන සති සූත්‍රයේ දේශනා කරනවා. මේ කයේ තියෙන මේ කම්පන චංචල ටිකටත් වඩා ගොරෝසු ආනාපානෙමත් අහුවෙන්නේ හොන්දට සතිය තියෙන ඥානවන්තයෙකුට විතරයි. අසම්පජානස්ස මුත්තත් අසිච්ච නාහම්බික්කවේ ආනාපාන සතිය නදා. මම මේ ආනාපාන සතිය මානෙනේ සතිය පිළිවෙලක් නැති ඥානෙ නැති කෙනෙකුට කරන්න කියන්නේ මොකද එයාට අන්දවන්නේ තේරෙන්නේ නැහැ මොකක්ද හද බලන්නේ කියලා. ඒ නිසා මහසීසේ අඩෝ ස්වාමීන් වහන්සේ බුරුමේ ආනාපාන බෙන්න බැරි උනායි කියලා කියන භාවනාවට අබව්ය නෙමෙයි නම් අත තියන්න බඩේ. ඒකට බඩ පිම්බෙනකොට හැකිලෙනකොට ඒක අහු වෙනවනේ. ඒකට වැඩිය ගොරෝසුයි. ඒ නිසා ඉඳගත්තට පස්සේ Tamanට ඉඳගෙන ඉන්න බව තේරෙනවා නම් හොඳමයි. ඒක තේරෙන්නේ නැත්නම් එහෙම ටික වෙලාවක් ඉන්න බලන්න ඉහළ පහළ යන හුස්ම ටික පේනවනම් හොඳයි. එහෙමත් බැරි නම් වම් අත තමන්ගේ උදරය මැද තියලා මේ හුස්ම ගන්නකොට ඒක පිම්බිලා එන හැටි හුස්ම එනකොට පාත් වෙලා එන හැටි ඒකෙන් හරි අල්ලගන්නේ කියලා තියෙනවා. ඉතින් විවිධ ක්‍රම තිබුණාට එකයි ඕන කරන්නේ හිත කයට ගන්න එකයි. ඉතින් මෙහෙම කියනකොට හුස්ම ගැන අහුවෙන එකන මට පිම්බීම හැකිලොත් මොකද කරන්න කියලා විශාල ප්‍රශ්නයක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් හුස්ම බලන්නෙම නැතුව හොඳට කයේ කම්පන චංචල ගතියට හිත ඒකෝදි බහ වෙනවනම් ආය හුස්ම ගන්න ඕනද කියලා ප්‍රශ්න අහනවා. ඒකට ඉතින් ඒ ඒ කෙනාට ඒ ප්‍රශ්නට අනුකම්පාවෙන් උත්තර දීම හැර වෙන කරන්න දෙයක් නෑ. අවශ්‍ය කරන්නේ පිටතට ගිය හිත, පිටත නත්තර වෙන හිත, පිටත කඩා දුවන හිත ඇතුළට ගන්න එක විතරයි ප්‍රධානම කියන්නේ මෙතන කායේ කායනුපස්සී විහෙරති කියන. ඒ එක එකනාගේ සතිය දියුණු මට්ටම් හැටියට එයා කියන සමාධිය ඉඳගෙන ඉනකොට මම මැරිච්ච නැති බව මට තේරෙනවා. ක්ලාන්ත වෙලා නැති බව තේරෙනවා. නිින්ද කියලා නැති බව තේරෙනවා. ඉතින් හොඳටම ඇතුලේ තමයි. තව කෙනෙක් කියනවා මට මේ මෙන්නකොට මේ හුස්ම ඉහළ පහළ යනවා තේරෙනවා. ඒකත් ඉතින් අරගෙම තව මොනක් තමයි. තව කෙනෙක් නේ ඒක නම් මට තේරෙන්නේ. නමුත් පිම්බෙනවා හැකිලනවා තේරෙනවා. ඒක තවත් මොනක් තමයි. ඉතින් මේ තුන් දෙනාම මේ අන්දයෝ පස් හය දිනක් අරගෙන රජ කෙනෙක් චච්ඡන්ද වගේ කියලා සඳහන් කරලා තියෙනවා අලියෙක් අත ගන්න තියලා තියෙනවා. ඉතින් කනාත ගාපු එකක් කිව්වලු ඒක අකුල්ලක් වගේ කියලා. අලියා කුල්ලක් වගේ කියලා. කකුලත ගාපු මනසක් කිව්වලු ඒක තල් කඳක් වගේ කියලා. වලිගත ගාපු එකක් කිව්වලු කොස්සක් වගේ කියලා. කොණ්ඩියත ගාපු එක නායකවලු ඒක මේ උවක් ගහක් වගේ කියලා. ඉතින් ඒ දාලියට ගාපේ කරන තව එකක් වෙන ටික අන්දියෝ ඔක්කොටම ඒක බැල්ම නැති නිසා අත ගන්න අත ගන්න කෑලි හැටියට දැන් කන අත ගාපේ ගා පලිගත ගාපේ කන් ගහන තෝ බොරුව කරලා තියෙන්නේ අලිය කන අලිය කුල්ලක් වගේ. අර කියන පිස්සු මහත් අත ගාලා බලලා කියන්නේ ඒක කොස්සක් වගේ. ඉතින් දෙන්න ගහ ගන්න. ඒ අන්ධයා දන්නේ නැහැ මේ එකම අලියගේ පැතිකඩ අකරන. ඒ වගේ මේ කයට හිත ගියාට පස්සේ එක්කෙනෙකුට වුණා දවසින් දවස වෙන වෙන පැතිකඩ පේනවා. දෙන්නෙකුට එක්කෙනෙක් ආශස් ප්‍රසවාසය අල්ලනවා එක්කෙනෙක් පිම්බීම හැකිලිම අල්ලනවා තව කෙනෙක් කියන්න පුළුවන් දැන් අපි තුන්වෙනි දවසේ ඉන්නේ වැඩමුළුවේ ඉඳ ගන්නකොටම කිසිම ආරවුණක් ඕනේ කරන්නේ හොඳට හිත කලින්ම තැම්පත් වෙන්න පුළුවන් කොයි එක වුණත් මේ අලියම තමයි අත ගන්නෙ අන්ධයෝ නිසා පොට්ටයෝ නිසා අර අත ගන්න වෙන කොනක් මේ අත ගන්න වෙන කොනක් කියලා දන්නේ නැති වෙච්චාම මේ අත ගන්න කොන අල්ලගෙන ටිකක් රණ්ඩු කරන ගතියක් තියෙනවා හැබැයි ඒක ඇත්තින මිනිහට විහිළුවක්. ඉතින් මොකද කරන්නේ ඉතින් ඇත්තටයි අත ගාපු කෑල්ල අල්ලන කෑ ගන්න. ඔක්කොම අත ගන්න වෙලා තියෙනවා නම් පේනවා. නමුත් අලියා ලොකුයිනේ. අල්ලපු කෑල්ල තමයි කතා කරන්නේ. ඉතින් ඒ වගේ ආස්වාද ප්‍රසවාසය අහුණා නම් එයාට තේරුම් ගන්න තියෙන මේ ආස්වාද ප්‍රසවාසයේ තියෙන නිසා මම මැරෙලා නැති බව දන්නවා. මට ක්ලාන්ත වෙලා නැති බව දන්නේ, නිින්ද ගිහලා නැති බව දන්නවා. අනපනෙ පේන්නේ නැත්නම් නිින්ද ගිහලා. ඉතින් මේ නිින්ද නොයෑම සඳහා මේක තව උනන්දු කරවීම සඳහා එහෙම නැත්නම් මේක ඔප්නං වීම සඳහා තෙදවන්ත කිරීම සඳහා කියනවා මේ ආස්වාසයේ තියෙන රූප ධර්ම ප්‍රසආසයේ තියෙන රූප ධර්ම වලින් වෙන් කළ දකින්නේ කියන. අදවල් අපි ප්‍රශ්නයක් තිබුණා මම ආස්වාසයේ දීර්ඝ වශයෙන් සහ කෙටි වශයෙන් දකින්න මොකද්ද ඒක ඇති පරෝජනීය කියලා. ප්‍රොජෙනේ මොකද්ද? මට ඉතින් මේක බල බල ඉන්න නිසා මට නිින්ද කියලා නැති බව මම දන්නවා. මට ක්ලාන්ත වෙලත් නැහැ. මට සීමුර්ජා වෙලත් නැහැ. මගේ හිත පිට ගිහිල්ලත් නැහැ. ඔන්න කායි කායනපසනාව තියෙනවා. නමුත් ඒ යෝගාවචරය දන්නේ නැත්නම් මේ උපක්‍රමයේ මේ ප්‍රයෝගයෙන් කයට හිත ගන්නෙ මොකටද කියලා එයාට භාවනාව හරියට වැටහුණා. භාවනාව වැට දිගේ ගියත් ඒකට තේරෙන්නේ නැහැ මේකේ ගණ්ඩහරයක්. ඉතින් ඒ නිසා ඒක අනුකම්පාවෙන් නැවත නැවත කරලා කයේ කයානුව බලනකොට මේ ආස්වාසේ බැලුවයි කියලා වේතමු. නිදර්ශනයක් වශයෙන් මම මේ ගන්න මේක පටලවා ගන්න එපා. ආස්වාසේ බලන කෙනා ආස්වාස වෙලාදී මම ඉන්නේ ආස්වාසේ බව දන්නොයි. දන්නවනම් එයා අඩු ගානේ ඒක ඔප්නංව ගන්නව තෙද ගන්නව ගන්න දැනගන්න මේක ප්‍රස්වාසයේ නෙවෙයි කියන්නේ විශ්වාසයක් ඇති කරගන්න. ඊට පස්වාසයට හිත ගියයි කියලා හිතමු. එතකොට යාට මේ තේරෙන්න ඕන නැත්නම් තේරුම් ගන්න උත්සාහ කරන මේක ආස්වාසය නෙවෙයි කියලා. ඉතින් ආස්වාසය නෙවෙයි ප්‍රස්වාසය ප්‍රස්වාසය නෙවෙයි ආස්වාසය නම් ඒ කියන්නේ ආස්වාසයට ප්‍රස්වාසය වෙනසක් තියෙනවා. මෙන්න මේ වෙනස කාට හරි කියපු දවසේ මට ආස්වාසය සීතලයි ප්‍රස්වාසය උණුසුම් ආස්වාසය දිගයි ප්‍රස්වාසය කොටයි ආස්වාසය මේට නිසින්ින්ද යනවා ප්‍රස්වාසය හොස් කාලා ආයාසෙන් සිද්ධ වෙනවා වගේ කියන මේ දෙක වෙන් කරන්න ඉගෙන ගත්තට පස්සේ ඉගෙන ගන්න තරමට හිත ඒකෝදි භාවයට පත් වුණාට පස්සේ සමාහිත වුණාට පස්සේ චීතංක ඒකාග්‍රතාවයට ආවට පස්සේ ඒ යෝගාචරයට පැහැදිලිවම සහතිකයක් හම්බ වෙනවා අනිවාර්යයෙන්ම හිත සතිය පිහිටවලයි කියන. නමුත් සමහරව ඉන්නවා මේක දැක්කට වෙන් කරලා කියා ගන්න බෑ. එයාට සතිය පිහිටවලා තියෙනවා කියා ගන්න බැරි නිසා පොට්ටෙක් දැකෝ හීනයක් වගේ නෑ කුළුවෙක් දැකපු හීනයක් වගේ බබ්බබ්බගානා මිසක කියා ගන්න බෑ. උංග දෙනකොට දකින්න පුළුවන් කියන්න බෑ. දන්නේ නෑ එකක්. එහෙම නැත්තම් කියමනේ ඇති වටිනාකමක් තේරෙන්නේ නෑ. නමුත් බගෑපත් වෙන්න වෙනවා කියන්නේ ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කළා දැකලා කියන්න උත්සාහ කරන්නේ කියලා. කියන්න කියන්න කියන්න ඒකේ ඔප්නැංගීමක් වැඩි වෙනවා, කාර්යක්ෂමතාවයක් වැඩි වෙනවා, සත්‍ය ගැඹුරු වෙනවා. සතිපට්ඨානය කියන්නේ ඒකයි. ආස්වාදයට සතිය පිළිනක සතිය. ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කරලා කියන්න පුළුවන් ගතිය අර සතිය හොඳට පටල ගැනීම. එතකොට ඔහොම යනකොට යනකොට ඔන්න යෝගාවචරයට සද්දයක් ඇහෙනවා. එතකොට ප්‍රශ්නයක් අහනවා මම සද්ද මෙනේ කරන්නේ ආස්වාද ප්‍රසවාසයෙන් මෙනේ කරන්නේ. ඒ උත්තරේ කියනවා සතිය තියෙනවා නම් ආස්වාද ප්‍රසවාසයේ සද්ද බාධා නැත්නම් උට යන්න අරින්න. බලන්න පුළුවන් තරම් ආශාර ප්‍රසවාසයේ දිගේ සතිය පාතන ඒකට බලන්න සද්ද තියෙනකොට ආශාර ප්‍රසවාසය කොහොමද සද්ද නැතිකොට ආශාර ප්‍රසවාසය කොහොමද ඒකට වේදනාවක් එනේ ඒකට බලන්න ඕනේ වේදනාව තියෙනකොට ආශාර ප්‍රසවාසය කොහොමද නැතිකොට ආශාර ප්‍රසවාසය කොහොමද ඕන වේදනාව හොඳටම උග්‍ර නම් භාවනා කරගන්න තරම් බැරි නම් එහෙනම් ඉතින් වේදනාවේ ස්වභාව බලන්න සද්ද හිතවිලි එනවා ගොඩාක් හිතවිලි ඇවිල්ලා හීන ලෝකයකට වගේ වැටෙනවා නම් ආනපානේ නැත්තම් ඉතින් අපි දැනගන්න ඕන අඩු ගන්න පාර්ථ ගන්න හිතනවා හිතනවා කියලා හරි හිත පිට ගියා කියලා හරි මෙනේ කරනවා. නමුත් මේ හිතවිලි අතරින් පතරින් ආවට ආනපානේ පේනවනම් හිතවිලි මෙනේ කරන්න යන්නත් එපා ගණන් ගන්නත් එපා බලන්න කොහොමද ආනපානේ පේන්නේ කියලා. ඉතින් මේක කියන්න පුළුවන් නම් මේක තේරුම් ගන්න පුළුවන් නම් මේ වැඩමුළුව 100 100 සාර්ථකයි. එච්චර එච්චරමයි අපිට තියෙන. නමුත් මේක මම දහසක් පිළිවෙලට විවිධ දේවල් දිගේ මේ කියන්නේ මේ කියවපු එකේම විවිධ පැතිකඩ පෙන්වන්න. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ ආස්වාසේ මේ ප්‍රසආසී කියලා ඒ දෙකේ වෙනස්කම් ටික කියන තරමට ආනාපාන මුණට මුණ දාලා ඉන්න පුළුවන් නම් ආනාපානෙත් එක හාද වෙන්න පුළුවන්කම තියෙනවා නම් අට ඒ කාන්තෙම තීරේ දවසින් දවස දවසින් දවස මම දැන් ආනාපානෙ ඉන්න වෙලාව වැඩි ශබ්ද වේදනා හිතිවිලි වලට යන නන්නත්තර වෙනවා වාඩි වෙනවා කියන. දැන් පරියන්කේ මට වෙන්නට වෙඩි ඉඳගෙන ඉන්න පුළුවන්. එතෙන් මට දැන් සතිය කියන එක තේරෙනවා. මට දැන් මේක ඉතරහට යන්න පුළුවන් කියලා ඒ ඔක්කොම එක සැරේ සිද්ධ වෙන වෙනස්කම් ටිකක් තියෙනවා. ඉතින් ඒකට අපි පළවෙනි දෙවෙනි දවස්වල ලොකු බලපෑමක් කරන්නේ මොකද මේ හුරු නැති කෙනා ටිකක් අමාරුයි. ඕනම ගොවියකින් ආන්න ඕ දෙකන්නේ වැඩ කරන ගොවියෙක් උනත් ඕනෙම පළවෙනි දාසේ කුඹරට ගිය දාසේ කන්නේ ඇඟ රිදෙනවා. ඌට එදාට විනවල් ගැටියක් අම්බලා බොන්න ඕනේ, ඔත් මල්ලි කුට්ටියක් හදලා දෙන්න ඕනේ. දෙක තුන කුඹුර වැඩ කෙරුවට පස්සේ ඇඟ රිදෙන්නේ නැතුව යනවා. හැම නිතර නිත්‍ය වතාම ගොවිතැන් කරන කොයිය වුණත් කන්නේ මුලදී ඇඟ රිදීලක් වෙන ඔය තමයි භාවනා කරලා පටන් ගන්න ඕනම කෙනෙකුට මුලදී ඇඟියමාරු ටිකක් වෙනවා. ඉතින් මේ වෙලාවේදී කරදර කරන තුයකට උදව් කරලා කුරුදු කරගන්නවා. උසු කරාට පස්සේ ඉඳ ගන්නකොට ඔන්න මේ ආසාද මේ ප්‍රසාද කියලා නැත්නම් ආසර ප්‍රසාද දෙක නැති වුණත් මම දැන් මෙතන ඉන්නවා කියලා තේරුණාට පස්සේ ඒක ඊට පස්සේ තියෙන එකම කල යුත්තේ නම් ඒක ලං කරලා උච්ඡන්න කරලා ආසන්න කරලා බලන්නකයි. ඒක නිකන් අපි දන්නවා විද්‍යාවල විද්‍යා පහඩම් වල අන්වීක්ෂය කියලා ලොකු කරලා බලන කණ්ණාඩි විශාල කරලා බලන කන්නාඩි જાති තිනවා දෙයක් දිහා පිට බැලමින් බැලුවම මේ ඇහි මායමට ඒක පේනවා මදි ඒක විස්තර මදි ඒකට අපි ලං කරලා ලොක් කරලා බලනවා ලොක් කරලා බලන්න බලන්න බලන්න අරකේ නොදැක්ක පැතිකඩ රාශියක් පේන්න පටන් ගන්නවා ඒක ගොඩේ උපමාවකින් කියනවා නම් අපි ගොම්මන් වෙලාවක එහෙම නැත්නම් අරුණ නගින වෙලාවක පාර යනකොට පාර හරහා සර්පෙක් ඉන්නා වගේ වෙනවා. ලී කැලක් වගේ තියෙනවා, ලණු කැලක් වගේ තියෙනවා. ඉතින් අපේ ගමේ කියන මිනිස්සේ නිකමට ලිඳට දාන ලිදේ බාල්දියට දාතින ලණු කැල හරි ඈතින සර්පෙක් කියලා දැක්කොත් කෑ ගහගෙන දුවන්නේ. මනසට සර්පෙට පුදුම බයක් තියෙනවා. ඉන් දවසක් ඒ ලිඳට ටයර් එකක් අපපු ලණුවක් දාලා තිබ්බා. දෙර දවල් 11 හතර මරහඬ තලාගෙන දිව්වා අර ලනුව දැකලා ළිඳ උඩ දාලා තියෙන සර්පෙක් කියලා දැක්ක පමණයි. ඒ සමාරෝර බය සර්පෙනේ නිසා පාරායිනේ සර්පෙක් දැකපන් දුරනම කවුරුත් කියතන සර්පෙක් නැහැ පොඩ්ඩක් ළඟට ගිහිල්ලා බලපන් කියලා. බය මිනිහා යන්නෙම නැහැ. කොහොම හරි කණෙන් හරි හදගෙන කියලා බැලුවොත් කූඹි වැලක් තියෙනවා. කූඹි යනවා ගේරි වැලක් තියෙනවා. ළඟට යනකොට ළඟට යනකොට අර ළඟිය ලනුව නැත්නම් මුල නලියන. ඒකෝට තේරෙනවා මේක මැරිච් එකක් නෙවෙයි පණ තිනේ. නෑ නෑ ඕම හරියන්න තව ලං කරලා බලවන් කිව්වොත් ලණක් ලණුවක්වත් කෝටුවක්වත් නෑ කෝබියාපති කෝබියෑන එක විතරයි තියෙන්නේ. ඈතින් බලනකොට මැරිච්ච ඒකාකාර හයිය දෙයක් පේනවා. ලං වෙලා බලනකොට එහෙම දෙයක් ඒක නෑ. කෝබියාපසි කෝබියෑන. මේ වාගේම තමයි ආස්වාසේ ඉස්සලා පේන්නේ දඬු කඩක් සර්පේ හයිය දෙයක් දෙන. ලං වෙලා බලනකොට ඒක හුස්මක් ඇතුලේ හුස්ම දාස් ගණක් කැඩි කැඩි කැඩි කැඩි යනවා. ප්‍රශ්වාසයක් පාස බලනකොට හොඳට ලං වෙලා ප්‍රශ්වාස ඇතුලේ ප්‍රශ්වාස කෝටි ගණක් තියෙනවා. ඉතින් මේක දකින්නකොටම සමහරු බයයි. මේ හොඳ ලස්සන මේ තියුණු ආශ්වාසය කැඩි කැඩි යනවා කියන්නේ. ඒක හරියට කියන්නේ පරණ පළංගාන කරගත්තාම ගන්න දවසේ ඒක තනි හයියට තිබුණාම පහු වෙනකොට ඒක උලන් හිටියනවා. උලන් ඉවි ගිහිලා එකට තිබුණාට මේක හැම තැනම පැලෙවි. විමර්ටිච්චාම කුඩු කුඩු වෙලා යනවා. ඉතින් අර හොඳට ඒක ඝනව තිබුණු මේ පළංගාන පැලෙදි ගියාට පස්සේ ඒක වටිනාකම අඩු වෙනවා වගේ අර හුස්ම කැඩි කැඩි යනවා දකින්න එකම භාවනාව කැඩී යෑමක් කියලා සමහර බය වෙනවා. වටිනාකම අඩු වීමක් කියලා හිතන නමුත් ඇත්තටම බුද්ධ ආධෝත්මයන් වහන්සේලා සඳහන් කරන්නේ යමක් දිහා හොඳට බලන විට ඒ කිසියම් දෙයක හයියක් හත්යක් නැහැ. අනිත්‍යතාවය තමයි තියෙන්නේ. කැඩි කැඩි යාම තමයි තියෙන්නේ. ඒ නිසා රූප ධර්මයක් දිහා එක දිගට ලං වෙලා ප්‍රසන්න මනසකින් බැලුවොත් ඒක එන්නේ එන්නේ එන්නේ විපරිණාමයටපත් වෙනවා. එන්නේ එන්නේ එන්නේ විවිධ පැතිකඩ පෙන්නනවා. ආන්නේ පැතිකඩ දැකීම තියෙද්දි සිද්ධ වෙද්දී සතිය කඩා ගන්න නැතුව සැක කරන්නේ නැතුව හයියෙන් උසුඹ ගන්න යන්නෙත් නැතුව, නිින්දට වට ගන්නෙත් නැතුව ඉදිරියට යනවා කියලා කියන්නේ ගඟ දිග ඉහළට යනවා වගේ නැත්නම් දිය යටින් ඉන්දරකින් යනවා වගේ වැඩක්. මේක ලේසි නෑ. මේකෙදී ලේසි නැත්තේ මොකද්ද? මේ වෙනස්කම සිද්ධ වෙද්දී සතිය කඩා ගන්න තු යන්නේ. හැම කෙනාම මේ පොඩි වෙනසක් වෙච්ච එක මම බය වෙනවා. කලබල වෙනවා. සීමුර්ජා වෙනවා. වක්කාර ගති පහල කරනවා. ඉතින් කියනවා මට භාවනා කරලා සතිය කැඩලා සමාධිය කැඩලා කියලා ඇත්තටම වෙන්නේ භාවනා දියුණු වෙන එකයි. මේකෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන යෝගාවචරය ඒක දිහා ගෞරවයෙන් සාදරව අනුග්‍රහ කරයි කියන නමුත් යෝගාවචරය වෙන්නේ ඒක අහලහප්පන එක. ඒක කලකොලොප්පම් කරන එක. අර පෑදීදියට බොරදියේ දාන එක. ඉතින් මේ වෙලාවේදී ළඟ ඉඳලා එයාට නිතර නිතර කියලා දෙන්න ඕනේ. අදට වැඩිය හෙට පොඩ්ඩක් ඔකට බය අරගන්න. හෙටට අනිද්දාට අදට වැඩිය අනේ හෙටට වැඩිය අනිද්දා වෙනකොට බය අරගෙන ඔය සිදුවෙන ඕන දෙයකට වෙන්න ඇරලා සතිය තියෙන තරමට බල බලා ගත්තොත් දිගට අරමුණක් දිහා දිගට රූපාරම්මණයක් දිහා දිගට කායනුපසනාව දිහා බල බල ඉන්නකොට ඒකේ පුදුමාකාර වෙනසක් වෙනවා ඒ වෙනස නිසා ඒ ඇති වෙන විපරිණාමය නිසා මේ තිබිච්ච දේ මේ දැන් නැති වෙන බව නිසා යෝගාවචරයේ මනසට කියන්නේ රූපේ දිහා බලහින්න හිතටත් ඊහා සමාන වෙනසක් ඇති මේ දෙකම යෝගාවචරයට දරන්න බෑ. ඒ නිසා යාට මේ වෙලාවේ පළවෙනියම බඩදරු වෙච්ච අම්මා කෙනෙකුට අත් නැන්දම කෙනෙක් අම්මා කෙනෙක් කිරිම උරු සපේලා යාට දරු ගැබ මෝරණකම් බලන්නසී එයා රාජමහේසිකාවක් නම් රජුරෝ විශේෂයෙන්ම කිරිමවරුපත් කරලා ඒ දරු ගැබ හැලහැප්පෙන්න දෙන්නේ නැතුව ගබ්ස වෙන්න දෙන්නේ නැතුව රැකලා දෙනවා. එනතන හොඳ හැලී එකක් වත් ලබුකෝ වඩන හදන ගොවියේ ඒ ගොයම කිරිවදින කාලේ එනකොට එයා දන්න හැම පලිබෝධකයම එනවා. හැම කොළ රෝගෙම එනවා. හැම දෙයක්ම බාධා වෙනවා. වතුර ටිකක් නැතුනොත් වෙයිලා යනවා. බොර නැති වුණොත් බොල් වෙනවා. ඉතින් ගොවියා නිතරම ගිහිල්ලා අතපත ගහලා අරකට වතුර ටික පොහොර ටික අවුව ටික ලැබෙන සලසනවා වගේ. යෝගාවචරයන් වෙන්න ඕනේ මේක නිසින්ින්ද වැඩෙන්න උදව් කරන එකයි. නමුත් අසු විරු ඥාන නැති සුතමේ ඥාන නැති ඒ කෙනෙක් කරන්නේ ගොඩාක් වෙලාවට ඒකට අහේනිකම් කරනවා. හිතලා නෙවෙයි. කෙරෙන්නේ ඒකයි. ඒක නිසා නිතරම කියනවා භාවනා කරනකොට බණ අහන්න ධර්ම සාකච්ඡා කරන්න තමයි තේින තියෙන අපහසුකම ප්‍රශ්නේ පුළුවන් තරම් සාකච්ඡා කරන්න. සාකච්ඡා කරනකොට ඒ Taman අතින් කෙනහෙන ගති, අකුල් හෙලෙන ගති ටික ටික අඩු කරන්න පුළුවන්. මොකද එකම එකෙක්වත් නැහැ මේ ලෝකේ. ඒ වගේ භාවනා වැඩනකොට අකුල් හෙලපු නැති. හැම කෙනාම කරන්නේ සක්කාය දිට්ඨිය තියෙන තාක්කල් කරන්නේ මේ භාවනා ගමනට බාධා කරනවා. මාන්නේ තියෙන තාක්කල් ගමනට බාධා කරගන්න. තෘෂ්ණාව තියෙන තාක්කල් මේ ගමනට බාධා කරන. මේ කවුද නැත්තේ තණ්හා මාන දිට්ඨි නැති? ඔක්කොටම තියෙනවා. හැම කෙනාගේම පඬිතකම්, හැම කෙනාගේම දැනුම, හැම කෙනාගේම හැකියාවල් කරන්නෙම භවනා කරන්නේ විතරයි. ඒ නිසා පඬිතකම් පැත්තක තියලා එන්න දේ එන හැටියට දැකීමට කියනවා කාය කායේසු යථා භූත ඥානෙ කියලා කය මේ රූපස්කන්ධේ රූපකන්ධ දිහා බලාන ඉන්නකොට ඒක එකින්ද එන්නේ එන්නේ එන්නේ වෙනස් දෙයක් බවට පත් වෙනවා විපරිණාමයට පත් වෙනවා ඉතින් අපි බලාපොරොත්තු වෙන්නම් ඒක එහෙමම තියෙයි කියලා මේක පෙන්වන්න අඩුවාචාරින් වහන්සේ මෙහෙම නිදර්ශනයක් දෙන්නවා අපි ආනපනි ගත්ත නිසා නිදර්ශන ගොඩක් වළංගුයි ආනාපාන අරමුණ බලාන ඉඳ ඉඳ ඉඳ ගෙවෙන අරමුණ. අනික් සියලුම අරමුණු බලාන ඉඳ ඉඳ වැවෙන අරමුණ. නිසා ආනාපානේ වඩන එක දැනගන්න ඕනේ ආනාපානයත් එක්ක ආද වෙන්න වෙන්න ලං වෙන්න වෙන්න ඒක සියුම් වෙනවා. ඒ සියුම් වීම දියුණුවේ ලක්ෂණයක්. නමුත් යෝගාවචරය හිතන්නේ බලාන ඉන්නකොට ඉන්නකොට ලොකු වෙන්න ඕනේ කියලා. බලාන ඉන්නකොට ඉන්නකොට ලබු ගෙඩියක්, වට්ටක්ක ගෙඩියක් වගේ හැදිලායි කියලා. ඒ නිසා අතුවාචාන් වහන්සේ උපමාවක් දෙනවා. ගාන්ටාරයකට කරයක් ගහලා ඒකෙන් එන කිංකිණි නාදයට අහුම්කන් දුන්නොත් එමීර සද්ද අඩු වෙලා යනවා. ඒ ආ යෝගාවචරයක් වශයෙන් සලකලා කියන්න ඕනේ. ඊයේ සද්දේ ගාන්ටාරෙන් එන ඒ කිංකිණි සද්දේ ඉවර වුණාද? නැත්නම් අනික් සද්දත් හැංගුණාද? එහෙනම් උඹට තිබුණාට අහන්න බැරුව ගියාද කියලා. උත්තරයක් දෙන්න තුන් දිනේ තුනක් කියනවා. ගහන්නකට ගහලා නිකුත් වෙන සද්ද හොඳට මුලින් හරි ගොරෝසුයි. ඒ වීගෙන යනකොට අහගෙන හිටියොත් වෙන වෙන සද්ද අතර ඒක හැංගී ගන්නවා. එහෙම නැත්නම් තියෙනවා සද්ද දිගට යනවා මට කනට ඔයිට වැඩි අහන්න බෑ. එහෙම නැත්නම් සද්දෙම ඉවර වුණාද කියලා. මෙන්න මේ වගේ ආනාපානය අල්ලලා දීලා ඒක දිගේම සමහර විටක ඇඟේ වේදනාව දැනෙනවා. මාඩ සද්දක් දැනෙනවා. එහෙම නැත්නම් හිතවිලිත් එනවා. නමුත් ඒ ආස්සිය අල්ලපනල්ලේ ආනාපාන මොකද වෙන්නේ කියලා නූලත් දිගේ අත ඇදගෙන යනවා වාගේ. මේ ආනාපාන කියන කාය අනුපස්සනාව, කාය අනුබන්න ගතිය එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ සියුම් බහට සූක්ෂම බහටපත් වෙද්දී සතිය කඩා ගන්න නැතුව ඒ ටිකේ ඉදිරියට යනවයි කියන ඥාණය දෙන්න කිසිම විශයක් මේ ලෝකේ නැහැ. මේ ලෝකේ තියෙන හැම විශයක්ම තියෙන්නේ හිත බාහිරට අදින විෂයන්. ඒ ඔක්කොම ලෝකායත විෂයන්. බුදුජානසී කියලා තියෙනවා මේ ලෝකායත විෂයන් දිගේ දක්ෂ වුණාට පස්සේ ලෝකායත විෂයන් දිගේ ඉදිරියට ගියාට පස්සේ ලෝකායත විෂයන් දිගේ අපි නව නිර්මාණ කරන්න කරන්න මේ ලෝකේ වැඩෙන්නේ සොහොම්බින් විතරයි කියලා. වෙන මොකක්වත් වැඩෙන්නේ නැහැ. ලෝක වර්ධනං සුසාන වර්ධනං කියලා කියනවා. ඒ නිසා අපි මේ ලෝකෙ ඉතුරු කරලා යන්නේ සොහොම්බිමක් විතරයි. වැඩි සොහොන්කොත් ඉතුරු කරනවා වැඩි දන්නවයි කියන එක. නමුත් මේ ආනාපානේ දිහා බලන එකන එnde ende ende ende මරණයෙන් ඉක්මවල යන නොගිය ගමනක් යනවා. නිසා කයේ කයානුව බලලා යථා භූත විසේ අතීත දකින්නම් කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ වෙන්නේ නෑ නෑ නෑ නෑ නෑමයි. නිසා යෝගාචර තමන්ගේම අත්දැකීම ඊයේ අත්දැකීම ඊයේ අත්තරද අදට ආයෝජනය කළා අද අත්තරද හෙට ආයෝජනය කළා කිරීමෙන්මයි යෙදීමෙන්මයි ආනපන සිව් වෙන්නේ. සතිය තීක්ෂණ වෙන්නේ. සමාධිය වැඩෙන්නේ. ඒ නිසා අපිට වැරදි නැතුව යන්න බෑ මේ ගමන. වැරදි වෙච්චාවයි. හැබැයි ඒක රාජ අපරාධයක් නෙවෙයි. දඬුවම් කරන්න වටින වැරද්දක් නෙවෙයි. ඒක නිකම් පොඩි දරුවෙක් නැගිටින්න හදනකොට නැවත නැවත වැටෙනවා. ගොම්පොළුවේ තිබ්බට පස්සේ ඒකත් තතනලා තතන අඩියක් දෙකක් කියලා තක් ගාලා වැටෙනවා. ආයෙ නැගිටලා තතන තතන අඩියක් දෙකක් කියලා ආයෙ තක් ගාලා වැටෙනවා. ඉතින් මේකෙන් තමයි කොල්ලගේ කොල්ලගේ හරි ගන්න කෙල්ලගේ හරි ගන්න කොන්දයි වෙන්නේ. දැන් ඉන්නේ කොට වැටෙන්න දෙන්නේ නැහැ. ඌ එක සැරයක් කරනවා දෙතන වන්තභාග වෙట్లా මැරලා. දැන් හිතන එකේ කොටක්වත් වැටෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් අම්මලා හදන්නේ නිකන් පින්න පුහුල් ගෙඩි වාගේ දරුවෝ හදනවා. ඒකට ගහට ගන්න ටොට්ටු නැහැ. බුදුරජාණන් වහන්සේ හදන ක්‍රමෙට උඹ වැටියන් උඹම නැගිටපන් ආයෙ වැටියන් ආයෙ නැගිටපන් නැගිටින්න නැගිටින්න වැටෙන්න වැටෙන්න උඹ ක්‍රමසහවිදි හොයාගන්න උඹට තියෙන මේ ඔක්කොම අල්ලපනල් ඇස්සේ මේ ආනාපානෙට හෝ මම දැන් මෙතන ඉන්නවා කියන එකට හෝ නැත්නම් අපි පිම්බි පැකිනු ගත්තොත් ඒකට යන අවධානය නැවත නැවත ඉදීම හරහා මල මල් මාලයක් අරගෙන නූලක් අරගෙන එක එක මලමල අමුණනවා වගේ හැම අත්තරද්දකදීම හැම බාධාවකදීම යෝගාචරය අලුක් මලක් අමුණ ගන්න. ලස්සන මල් මාලේ හදුවට පස්සේ ඒ මල් මාලේ අතින් තුන නූල පේන්නේ නැහැ. මල් ටික විතරක් එකින් එකට එකින් එකට හේතු වෙලා මල් මාලාවක් හැදෙනවා. ඒක නිසා පිටින් බannකොට මල් මාලාව තිබුණාට ඔක්කොම ගොනු වෙන්නේ සති නූල හරහා. නූල කැඩුනොත් මාලේ විසිරෙනවා. බුදුසසුනේ අපිට දීලා තියෙන උපමාව තමයි ඔබ ගොනුවක් හැදුවොත් මල් මාලයකට උලකට ගියත් මාලේ කැඩෙන්නේ ගොනුවක් නැතුව උලකට විසිරුණොත් තැන් තැන් වල මල් විසිරෙනවා. අපි මෙතෙක් කල සංසාරේ කෙරුවේ ඔන්න වගේ මාලේ නූලක් නැතුව මල් එකතු කරපේ. උලකක් ආවම නන්නත්තර වෙනවා. මේක අහලා ඇති අඟුලිමාලා මම කියන මැරයා මම අඟුලිමාලේ දාගන්න ඉස්සෙල්ලා මරණ මරණ මිනිහේ දකුණු මාපටංගිල්ල අරගෙන අතන ගල්පෙනේ මෙතන ගුහාවේ මෙතන බෙනේ හැංගුවා. මොකද දවස් දෙක තුනක් යනකොට ඒක සතෙක් කපුටෙක් කරයි. අන්තිම බලනකොට කොච්චර මිනිමරුවත් එකතුවක් නැහැ. ගුණයක් නැහැ. අන්තිමට තමයි යා තීරණ මේ වැඩේ කරන්න බෑ. විසිනි ගඳයි මිනී ගඳයි උනන කරන්න දෙයක් නැහැ නූල කමුල්ල කරේ දාගත්ත දවසේ තමයි මම අඟුලි මාල් කියන නම ආවේ. එහෙම 999ක් කැපුවා මේ මනුස්සයා. ඉස්සර කොච්චර දෝ කපපුවා නන්නතරයි. ඒ නිසා අපි සති මාත්‍රාවට සති නූලට අහු වෙන්නේ නැතුව අපි මොන්න තරම් කරදරකම් කරච්චල් කතා කරලා හිටියත් ඒ කිසි දෙයක ගුණයක් නැහැ. සතිය යටතේ සද්දයක් ඇහුවත්, ආනපන බැලුවත්, වේදනාවක් වින්දත්, හිතවිල්ලක් ආවත් ඔක්කොම මල් මාලට ගොනු වෙනවා. මේ ගොනුව කාටවත් අපෙන් හොරකම් කරන්න බෑ. පේන්නේ වැරද්දක් වාගේ. මේ ඉන්නේ අත්තරද්දක් වගේ. නමුත් හැම අත්තරද්දකම අපි නැවත සතිය පිහිටවන්න අලුත් හිතක් ඇති කරගන්න හිත ප්‍රසන්න කරගන්න මම මේ ආධ්‍යාත්මික ගමනේ යන්න කියන්නේ බුද්ධම ධෛර්යයක් වෙනවා එදිනදා ජීවිතේ පැත්තෙන් බලනකොට වෙන්නේ අපි පරදිනවයි කියලා අපි වරදිනවයි කියලා අපි වැටෙනවයි කියලා නමුත් සතිය නැවත නැවතත් පන්න රීතිය තියා දෙනවා ඉතින් මේක රූප දිහා බලනකොට වෙන සිද්ධිය මේ රූප ධර්මය අපි ගත්තොත් ආස්වාස ප්‍රසආසයේ කවදාකවත් එක ආස්වාසයක් තව ආස්වාසයකට සමාන නැහැ. ආස්වාස ප්‍රසආසයට සමානක් නැහැ. නමුත් බලන හැම කෙනාම බලන්නේ හැම ආස්වාසෙම අනික් ආස්වාසයට සමානයි කියලා හිතා නිත්‍ය සංඥාවෙන් බලන්න. නමුත් බුදුහාමුදුරු මේ පාඩම උගන්ලා තියෙන ඕකේ කිසිම නිත්‍ය භාවයක් නැහැ. මේ බලන ආස්වාසී ගා ආස්වාසයෙන් වෙනස්. මේ බලන ආස්වාසයේ ප්‍රත්‍වාසයෙන් වෙනස්. මෙතනදී මම ටිකක් වෙනස්ව කියන්න ඕක තවත් තේරුම් ගන්න. සක්මන් කරනකොට බලන්න මොනම තාලෙකින්වත් වම් පායයි දකුණු පාය අතර වෙනසක් අල්ලන්න පුළුවන්ද කියලා කවදාකවත් අල්ලන්න බෑ. අපිට වෙන්නේ වම් පාය තියෙනකොට දැනෙන දැනුම මමයි දකුණු පාය තියන්නේ කියලා. ඔය ෆුට්බෝල් ගහන කෙනෙක්ගෙන් අහන්න තමයි වැඩියෙන්ම බෝල්ට කික් කරන්නේ වමෙන්ද දකුණෙන්ද කියලා ඒ මනුස්සයා දන්නවා විශේෂයෙන්ම එක කකුලයි අපේ ශක්තිමත් වැඩ කරන්නේ අනිත් කකුල රොටි කකුල. ඇවිදිනකොට එකකින් අපි ඇවිදිනවා අනිත් එක ඇදිලා යනවා. අපි දන්නවනේ අතට අත් දෙකට වැඩ දුන්නාම දකුණු අතෙන් වැඩේ යන්නේ. වම් අත වස ගන්නවනේ. අපේ වම් අතේ මාස්පිඩු ඇවිලා අඩුයි. වම් අත කළු පාටයි. දකුණු අතේ මාස්පිඩු වැඩි එක සුදු පාටයි දිගයි. කකුල් දෙකෙත් ඒ වාගේ වෙනසක් තියෙනවා සක්මන් කොච්චර කරන්න වෙයිද දන්නේ මේ දකුණයි වමයි දෙක අතර වෙනස දකින්න. ඉතින් ඒක තිබුණට පේන්නේ නැත්තේ බලන්න නැති හින්දා. බැලුවොත් මේ දෙක අතර වෙනසක් තියෙනවා. ඒ වගේම අඩියති මෙතන උඩට යන කෙනෙක් ගැන හිතනද තබන තබන පීවරේ ආනත තලය පය තියෙනකොට තියෙන කෝණය කවදාකවත් සම නැහැ. දැන්නේ නම් ඉතින් ටිකක් සමගතියක් පේනවා. කන්දක නගිනව පල්ලමක් බහින මනුස්සයා ඒ ඒ පොළොවට හැඩගස ගන්නකොට වලලු කරට පුදුමාකාර සමතුලිතතාවයක් ගන්න වෙනවා. ඒ නිසා කවදාකවත් මේ පය වගේ නෙවෙයි ඊගා පය තියෙනකොට. පුදුමාකාර වෙනස්කම් දෙන අපි අනුන්ගේ කකුල් බලනවා මිසක තමන්ගේ කකුල් දෙක දිහා බලන්නේ නැහැ. කෙල්ලෝ කැමති කොල්ලන්ගේ කකුල් බලන්න. කොල්ලෝ කැමති කෙල්ලන්ගේ කකුල් දිහා බලන්න හෙට උදේ වෙනකම් බලන්නේ. තමන් තමන්ගේ කකුල තියෙන මොකද වෙන්නේ කියලා අයියෝ හරි කම්මැලි ඕක ඉතින් බලන්න දෙන්නේ මේ තරමටම මේ කෙලෙස් අපිව උගුලේ අල්ලලා ඉවරයි. මේ මුළු කෙලෙස් පද්ධතියම තියෙන අපි ලව කර්ම රැස් කරන්නයි කර්ම ශක්තිය ක්‍රියාත්මක කරන්න. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ධර්ම ශක්තිය ක්‍රියාත්මක කරන්න නම් අයත් අපෙන තමන වාරයක් පාසා පොළොවට එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ? වලලු කරට කොහොමද දැනෙන්නේ? ධනිස් වලට කොහොමද දැනෙන්නේ? උකුලට කොහොමද දැනෙන්නේ? අන්තිමට ඇට්ලස් කටේ රුකාව දක්වාම මේ පයක් තියෙනකොට හැම ශරීරයක ඉන්ද්‍රියක්ම හැම මත්පිඩුවක්ම හැම සෛලයක්ම පොඩ්ඩක් හොල්ලානවා. ඕකෙන් තමයි පණ රැකෙන්නේ. කවදා හරි මනුස්සය ඇවිදින්න නැතර වෙලා හරහ වැටිච්ච දවසේ එතන ඉඳලා කුණු වෙන්න පටන් ගන්නවා. ඇවිදින ගමන් තමයි පණ තියෙන්නේ. ඒ නිසා බිම්බිසාර රජුරෝ ඉරකට දාපු අජාසත් කුමාරයා බලාගෙන හිටියා මේ යක්ෂයා මැරෙනකම්. මැරෙන්නේ ඉසල ඉසල මල්ලිකාදේවි හොරෙන් ගිහලා කැම දුන්නා. ඊපස්සේ මල්ලිකාදේවි යන්න අතෑරියා. ඊපස්සේ මුරකාරයෝ දාලා බැලුවා මේ තාත්තා මැරෙන්නේ නැති මොකද ඊට පස්සේ කොහොමද සක්මණේ ඉඳගෙන බුදුහාමුදුරු දිහා බල බල ඉන්නවා එතනට සක්මණට පේනවා බුදුජානන්සේ ගිජිකුට පර්වතේ සක්මන් කරනවා මෙයත් කරන්නේ හිරගේ ඇතුලේ බඩගින්නේ මේ රජේ රජුරු තමන්ගේ පුතා දඬුවම් කරලා ඇතුලේ බුදුහාමුදුරු පෙනි පෙනි සක්මන් කරනවා පස්සේ පණිවිඩයක් ගියා රහස තියෙන්නේ සක්මනේ කිය. නැච කකුල් දෙක පල්ලලා ලුණු දැම්මා. දවස් තුනක්. ගින්නකට දාපු පිපිච්ච මලක් වගේ මිලාන වෙලා ඉහලා තිනවා. පැත්ත වැටිලා දැන් සක්මන් කරගන්නේ අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ කියලා මැරලා ගියා. මොකද සෝවන් වෙච්ච කෙනෙක්. දරුවට වෛර කරන්න බෑ. කකුල් දෙක පල්ලලා තිනවා මරන්න නම් තියෙන එකයි. කකුල් දෙක පල්ලලා ලුණු දාන්න ඕන. අපේ කට්ටියකෙත් දැන් තියෙන කකුල් දෙක පල්ලලා ලුණු දාලා වගේ. එක එකක් කැමති නැහැ සක්මන් කරන්න. ඒක තමයි දෙන්න තියෙන ලොකුම දඬුව. කකුල් දෙක හොඳට වැඩ කරන යනවන් තීරේ වම තියෙන විදියට දකුණ නැහැ. වම අනික් අපමට වැඩි වෙනස්. මේක බහන ලොකු දියුණුවක්. අපිට තමන පීවරේ පේන රූප කලාප රූප අපි කියනවා ඝන කවදාකවත් දෙකක් සමාන නැහැ. ඒ නිසා ඒ ධර්මමටම උනන්දුවකින්, ඒ ධර්මමටම උත්සන්නව, ඒ ධර්මමට ආසන්නව, ඒ ධර්මමට එළවචිట్లా මේ පය දිහා බැලුවොත් ඒක ස්වාමීන් වහන්සේ නමක් නිවන් දැකලා තිනවා පීවර තුනක් දකිනකොට. පීවර තුනක් බලනකොට නිවන් දැකලා තිනවා සක්මණේ. ඉතින් අපි හිතන්නේ හැම වමක්ම සමානයි හැම දකුණක්ම සමානයි කියලා. මොකද අපි නිත්‍ය සංඥාවෙන් බලන්නේ. ඒ නිසා රූපයන්ගේ විපරිණාමයේ දක්නාසලුව සති කණ්ණාඩියෙන් බැලුවොත් සති ආලෝකයේ අරද බැලුවොත් සති ධාරාවෙන් බැලුවොත් කෙනෙකුට තේරෙන පටන් අරගනි හැම වෙලාවෙම මේකේ මුණක් මුණක් වෙනස් වෙනවා හැඩතල වෙනස් වෙනවා ආකාර වෙනස් වෙනවා සටහන් වෙනස් වෙනවා මෙන්න මේ විදිහට මතුවෙන මතුවෙන සටහනට මතුවෙන මතුවෙන ආකාරයට මතුවෙන මතුවෙන මුණතට සාදර වීමයි විපස්සනා භාවය කියලා කියන්නේ ඇයි මෙහෙම වෙන්නේ? ඇයි අර එහෙම නොවෙන්නේ කියලා හුරස්පරස් ප්‍රශ්න අහන්න ගත්තොත් කවදාකවත් යථාභූත ඥානයක් එන්නේ නැහැ. මතුවෙන හැමදේම හරහා ඇතිහැටි පේනවා. අපි එන්නේ ඉස්සලා හිතනවා මෙහෙමයි පේන්න ඕනයි කියලා. එහෙම එකක් භාවනාවේ නැහැ. පේන හැම දෙයක්ම ඇති හැටිය තමයි පෙන්වන්නේ කියලා රූප ධර්මයන්ගේ මේ වෙනස් වෙන රංගනය මේ ජවනිකා ටික හොඳට බලන්න ඉන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට බුදුරජාණන් කියලා දෙන දවස් 7යි වැඩිම භාවනා කරන්න ඕන. හත් දවසින් වැඩේ සිද්ධ වෙනවා. නමුත් අපි හතේ වහතක් කරත් අපි තාම මේ බලියුතු ආකාරය දන්නේ නැත්නම් හිතාගෙන ඉන්නවනම් අරක පේන්න ඕනේ මේක පේන්න ඕනේ මෙහෙම හොඳ නෑ අරේ හොඳ නෑ කියලා කවදාකවත් අපිට මේ සම්දර්ශනේ ඇති හැටියෙන් දකින්න බෑ. ඉතින් වෙන ක්‍රමයකුත් නෑ මේ වරද්ද වරද්ද නැවත කරන එකමයි කරන්නේ. ඒ නිසා වම දකුණ කියන දෙක අතර වෙනසක් තියෙනවා. ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනසක් තියෙනවා. පිම්බීම හැකිලිම අතර වෙනසක් තියෙනවා. ඉදිරිය බැලීම පැත්ත බැලීම අතර වෙනසක් තියෙනවා. අත නැමීම අත දිගහැරීම අතර වෙනසක් තියෙනවා. කතා කිරීම සහ නිස්සද්ද භාවය අතර වෙනසක් තියෙනවා. මෙන්න මේ හැම වෙනසම සතිපට්ඨාන. හැම වෙනසම කායනුපස්සනාව. මෙතන හිටගෙන මේ බද්ද පරියන්කේ ගහගෙන ඇස් දෙක වහගෙන ඉන්න එක විතරක් නෙවෙයි. මෙතන තමයි ලේසි. මොකද මෙතන පන්ති කාමරේ කියන පාඩමක් ගන්නවා වගේ කියලා දෙනවා. නමුත් ඒ ගත්ත <coughs> වර්තමානයේ හිත පවත්තන එක සක්මනේදී ඇස් දෙක අරගෙන ටිකක් දඟන්න ගමන් සති ධාරාව පවත්තලා තම මූණ අතපය හොදනකොට දත් මදිනකොට තී එකක් හදනකොට ඉදිරියටදී වැඩ කරන මේ සති ධාරාව බලන්න හිටියොත් කවදා හරි යෝගාවචරයට මම පොල් ගාන හීරමණේ උඩගෙන පොල් ගාන ගමන් ඒකේ සිදුවෙන වෙනස්කමයි බුදුහාමුදුරන්ගේ පිළිමයක් ඉස්සරහා මහමෙවුනා වූයේනේ ඉඳගෙන භාවනා කරනකොට දෙකීම තියෙන එකම සතියමයි කියලා දැනෙච්ච දවසේ ඔන්න යා නිවනට කිට්ටු කරනවා. උලේ හිටියත් එකයි පිළේ හිටියත් එකයි සති ධාරාව බලන්න පුළුවන් නම් මේ කායට සාපේක්ෂව ඒ මනසට තේරෙට පටන් අර ගන්න එකට ඉඳගෙන කරන්නත් පුළුවන්, ඇවිදින්න කරන්නත් පුළුවන්, වෙන ඉරියව්කින්ද කරන්නත් පුළුවන්, භාවනා මධ්‍යස්ථානක වෙන්නත් පුළුවන්. අනුරාධපුරේ වෙන්නත් පුළුවන්, කැලේ වෙන්නත් පුළුවන්, ගෑණියක් වෙන්නත් පුළුවන්, පිරිමික් වෙන්නත් පුළුවන්, පැවිදි වෙලා ඉන්නත් පුළුවන්, පැවිදි නොවෙන්නත් පුළුවන්, බෞද්ධ වෙන්නත් පුළුවන්, අබෞද්ධ වෙන්නත් පුළුවන්. මේ සතිය මොනම දෙයකටවත් මායින් කරන එකක් නෙවෙයි. මේකට අපි කියනවා නවක උණයි කියලා ගණන් ගන්න එපා. ධර්ම විනය දන්නේ නැහැ කියලා අතාරින්න එපා. මේකේ ලොකු ජේෂ්ඨත්වයක් නැහැ කියලා හිතන්න එපා. අහුවෙන එක ගණිය ඔබ දීපා. දීලා බලනකොට මේක හරියටම අල්ලගත්ත මනුස්සයාට පේනවා මිනිස්සෙක් කියලා ඉපදීමේ වටිනාකම. බුදුබණක් ඇහිමේ වටිනාකම. මේ ක්ෂණ සම්පත්තිය කියන එක වටිනාකම. නමුත් අපි කල් යන්න යන්න තේරෙනවා මේ වර්තමානයේ එළඹ සිටීම නැත්නම් මේ ක්ෂණ සම්පත්තියට පුදුම ද්වේෂයක් අපි ළඟ තියෙනවා. පුදුම තරහක් අපි ළඟ තියෙනවා. පුදුම වෛරයක් අපි ළඟ තියෙනවා. නොදකින් නොපතන් කියන්නේ. ඒ නිසා වර්තමානයේ හිත ගිය ගමන් අපිට පාළුයි. මහා කම්මැලි. එපා වෙනවා. ඉතින් මොනවා හරි වටපිට බල බල අර කවුල් කරනවා. ඒ කියන්නේ අපේ සද්ධාවේ අඩුපාඩුකම්, වීර්යය අඩුපාඩුකම්, සතිය අඩුපාඩුකම්. මේ පෙළ ගහිලා ආවට පස්සේ පේනවා කොයි තැන කොයි මොහොතේ හිටියත් දවසේ මේ සතිය පිහිටවන්න දන්නවනම් මේ කය කියලා කියන්නේ විශාල පරිශනාගාරයක්. මේ පරිශනාගාරේ ඕනම තරම් උපකරණ තියෙනවා. එළඹ සිටි සතිය පිහිටවන්න. එතකොට යාට මේ ශරීරය කියලා නැත්නම් මේ කය කියලා නැත්නම් මේ ආශ්වාස ප්‍රශ්වාසය කියලා නැත්නම් මේ පිම්බීම හැකිලිම කියලා වම දකුණ කියලා මේ හතරයි පේන්න තියෙන්නේ. පඨවි ධාතු පේන්න තියෙනවා, ආපෝ ධාතු තේන තියෙනවා, තේජෝ ධාතු පේන්න තියෙනවා, වායෝ ධාතු පේන්න තියෙනවා. වායෝ ධාතු තියෙනකොට හලහප්පන පෙනේටට දාගත්ත පිල් ටිකක් වගේ හැල්ලෙන්න ගණන් ගන්නවා. එහෙම නැත්නම් ඉරල කරලා අල්ලනවා. මේ ප්‍රතිපක්ෂ ධර්ම දෙකටම වායෝ ධාතුව කියලා කියනවා. තේජෝ දාපුවම එක්ක උණුසුම් කරනවා එක්ක සීතල කරනවා. මේ ප්‍රතිපක්ෂ ධර්ම දෙකකම තේජෝ ධාතුව කියලා කියනවා. ආපෝ ධාතුව ආපම වැగిරෙනවා. කොටු වැగిරෙනවා. කියලා වැగిරෙනවා. එහෙම නැත්නම් අඩු වුණොත් වැగిරෙන ගතිය අඩු වුණොත් වීලිකවම එනවා. ඉදු කරන ගතිය එනවා. මේ දෙකම තේජෝ ධාතුව. ආපෝ ධාතුව. ඊවසේ බර ගති, හැලු ගති, සියුම් ගති, ගොරෝසු ගති, තද ගති මෙලෙක් ගති කියලා පැතිකඩ ටිකක් තියෙනවා. ඔය ඔය ටිකෙන් පිට මොනවා හරි දකින්න පුළුවන්ද බලන්න මේ කය කියලා. ආශස් ප්‍රසස් කියලා ඔයින් පිට මොනවද බලන්න පුළුවන්ද බලන්න. සක්මන් කරනකොට ඔයින් පිට මොනවද බලන්න බලන්න. නම් අපි බලන්නේ මේ උණුසුම හොඳයි, සීතල හොඳ නැහැ. තද ගතිය හොඳයි, මෙලෙක් ගතිය හොඳයි. ඉතින් අපි අර හොඳ නරක දෙක මේකට දාපු ගම මේක කුණු වෙන්න පටන් ගන්නවා. අපිට මේක උණුසුම විසිලද කම්පන චංචල වගේ ඇති හැටියෙන් බලලා මේක හොඳ නරක දෙක පැත්තකට දාන්න පුළුවන් නම් විනිශ්චය පැත්තකට දාන්න පුළුවන් නම් වෙන හැටි කියන්න පුළුවන් නම් එයාට තමයි සුමානෙන් නිවන් දකින්න පුළුවන් අපිට එමනේ හොඳ ඉන්නකොටම නැද්දකින්න මේ මේ සීතල එනකොටම ඒක නැද්දකින්න පතන් කියලා රස්නේ එනකොට ඉන්නා වෙලා අම්මෝ ලොකෝ පිනක් කියලා වාර ගන්නවා දන්නවද මේ උණුසුමේ හරි සිතිලතේ තියෙනවා කියලා අපිට සැප දෙන්න ඕනේ ගතියක්. ඒකේ එහෙම න්‍යායපත්‍යක් නැහැ. තද ගතිය, හීතල ගතිය, උණුසුම් ගතිය තියෙනවද මේ මිනිසෙකුට සැප දෙන්න ඕනේ මං ගෑණියෙක් ගෑණියෙක් ඉන්නේ මං පිරිමියෙක් ගෑණියෙක් ඉන්නේ කියලා ඒව දන්නවද? ඒව මොනක්ද දන්නේ? අපි මේ එනේ වට නම් වණක් දෙන්න ගිහිල්ලා හොඳ රැක කරන්න ගිහිල්ලා අර ලස්සනට කියාගෙන යන සුන්දර පාඩම අපි ආසාදනය කරගන්න. ලෙඩ රෝග දාගන්න. අන්නේම දාන්න නැතුව වෙන හැටි ඇති හැටියෙන් කියන්න පුළුවන් නම් ඒක බලන එක එකක් ඒක ඒ විදිහෙන් කියන්න පුළුවන් නම් එච්චර දුර දිග ගමනක් මේක නෑ. බොහොම කෙටි. නමුත් අපි එන හැම එකක්ම එක්ක හොඳයි, එක්ක නරකයි, එක්ක වාසනාව, එක්ක අවාසනාව කියලා මේ එක එක භාජන වලට දානවා දාන දාන භාජනෙන් ඒක ලෙඩ වෙනවා. භාජන වලට දාන්න නැතුව මේ කම්පණි, මේ උණුසුම, මේ සීසලස, මේ චංචලී කියලා බබාගේ භාෂාව අතහැරලා මේ වැඩිමහල් භාෂාවට ගිය ගමන් අපිට තේරෙන පටන් අර ගන්නවා අපි තමන් උපන් රටේ භාෂාවත් ඇල්ල ජාත්‍යන්තර භාෂාවක් කියන ගත්තාම ඕන කෙනෙක් එක්ක කතා කරනවා. ඒ නිසා ධාතු මනසකාරට ගියාට පස්සේ දෙයියොත් එක්කත් කතා කරනවා. බ්‍රහ්මත් එක්කත් කතා කරනවා. ගහක් ගලක් එක්කත් කතා කරන්න පුළුවන්. ඕන විශ්වගත භාෂාවක් තමයි මේ ධාතු මනසකාර. අපිට බැරි මොකද අපි එකට කැමති එකට අකමැති. ඉතින් ඒ නිසා අපිට ඇති හැටියෙන් කියා ගන්න බෑ නිසා කය පිළිබඳව යථාභූත ඥානෙ පහළ වෙන ගැන ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඉන්න කාලේ මේ ධාතුන් මෙච්චර මුරගාලා අපිට පෙන්නද්දී මෙතන මිනිස්සෙක් නෑ ආත්මයක් නෑ මේ වගේ තියෙන ස්වභාවයක් කියලා අපිට කවදාකවත් ඒක බලන්න බෑ ඒක මේක ඇල්ල හොඳයි අරක හොඳ නෑ මේක මගේ මේක මගේ නෙවෙයි මේක මට වේවා මේක මට නොවේවා කියලා අපි ඒකට දාන කුණු කන්දල් ටික නිසා ධාතුන්ගේ මේ පිවිතුරු භාෂාව ධාතුන්ගේ මේ මොරගාලා කියන දේ අපිට දැනෙන්නේ නැහැ අපි මේ කල්ලාතුම අරගෙන යන මේ මිනුම් කිරුම් ක්‍රමේ නිසා ඒසයි එක නැතුව ධාතු මනසකාරය බලන වශයෙන් බලන්න ගියොත් දවසක යෝගාචර තේරෙයි ආශ්‍රව ප්‍රසාසොන්දට ඒකෝදි වෙලා සංසිල්ලා ගියාට පස්සේ මම කියන එකේ සීමාව කොහෙද කියලා හොයන්න කොහොමවත් බෑ. මෙතන එහා පැත්තේ මම නෙවෙයි මේක මම කියන්න පුළුවන් සීමාව නැහැ. ඒක හරියට ගංගාවක් ගිහිල්ලා මෝදට බීගත්තට පස්සේ මෝදට ගියාට පස්සේ මේ ගංගාව අතරද මේ මෝදු අතරද හොයන්න බෑ. අපි දන්නවා මෝදු අතර කරදිය ගංගාවේ තියෙන මිරිදිය කියලා. නෝ ගංගාව මෝදට ගියාට පස්සේ ඒ වගේ මේ ධාතුන් මේක මම මේක මගේ කියලා කියනවට hina වෙනවා. අතරමහ hinaවල තියනවලු මහ පොළොවේ hina වෙනවලු මීයක්කු ඉන්නකම් අරූට ඊර්ෂ්‍යා කරගෙන දෙපා වේලි බැඳගෙන ඉදන් නඩු කියාගෙන මැරුණට අඩි 6ක පොළොවක් විතර අන්තිමට හැම එකකටම ඕන වෙන්නේ උනාට ඉන්නකම් මහ පොළොව ළඟන රණ්ඩු මහ පොළොව බඩ බදාගෙන hina වෙනවලු අනේ මෙහෙමත් අකතිරු જાතියක් කියලා කී සැරයක් මැරිලා උපදින්න නැද්ද මේ උපදිලා මැරෙන්නේ නැද්ද මේ පොළොවේ ඒ උනාට මේ පොළොව බෙදා ගන්න බැරුව පුදුම රණ්ඩුවක් මරුණට පස්සේ අඩි 6ක විඳවක් විතරයි ඕනේ කරන්නේ. ඉන්නකම් ඒක හිතන්නේ අල්ලපු ඉඩ මල්ලන්න හදනවා, තමන්ගෙටම වපන්න හදනවා নানা ආකාර දේවල්. මහ පොළොව හතරම ආයි නායකතුළු බඩ බදාගෙන hina වෙනවල මේ මනුස්සයා කියන සතා වෙන මොනම තිරසනෙකුටවත් නැති විදියට. තමන්ගේ කොටහ බෙදා ගන්න හදනවා. අනිවාර්යෙන් මරන බව දැනගන්න. අඩු ගානේ මේ ආස්වාද ප්‍රසාර සංසිඳන තැන ගියා නම් ඒකේ නාට තේනවා මේක මම මේක මගේ නොවේයි කියන සීමාවක් එතන නැහැ. ඒකට මේක නඩත්තු කරන්න ඕනේ මේක නඩත්තු කරන්න ඕනේ නැහැ. මේක මේකට කුණු වැටුණාට තෙලිලා වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද මේක බදාගන්නේ නැහැ. එදාට කවදාකවත් හිතේ ආතතියක් නැහැ. හිතේ කවදාකවත් අසහනයක් නැහැ. නැවත ඇද්ද කරපු ගමන් මේක මම මේක මගේ නෙවෙයි මගේ එකේ කුණු ගෑවිලා තිබුණොත් බෑ. ඊට පස්සේ මට කරප්පන් වෙනවා. මට ආතතිය. නිසා ධාතු මනසිකාර දිගේ ගියත් පුදුමාකාර හිතේ ඒ විස්රාමයක් විවේකයක් උදකලාවක් ලැබෙනවා. නමුත් මේ ගමන හරහා යනකොට හරියට කඩයින් පරීක්ෂණ තියෙනවා. ඒ හැම කඩයින් පරීක්ෂණයකදීම බලනවා මම කියන එක මාන්නය කියන එක තෘෂ්ණාව කියන එක තියෙනවා නම් එහා පැත්තට යන්න දෙන්නේ. යම් විදිහකට මම මේක මගේ නෙවෙයි කියන සීමා මරියාදාවල් තියෙන කරාට ඒ කඩමින් එහාට යන්න බෑ. මැනිල්ල කිරිල්ල තියෙන තාක්කල් සීමාවෙන් එහාට යන්න බෑ. තණ්හාව තියෙන තාක්කල් එහාට යන්න බෑ. ඉතින් ටික ටික ටික ටික අරක ගෙවි ගෙවි ගෙවි ගෙවි යන්න යන්න තමන්ට පුළුල් පරාසයක් ලැබෙනවා. ඒ රූප ධර්ම පිළිබඳ. මේ රූප ධර්ම පිළිබඳව මේ විදිහට පැදුරක් එලන්න ASCII ඉදිරි පැතිරි වැඩෙන සතියක් ආවට පස්සේ ඒ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මේ හැම රූප ධර්මයක්ම අපිට තද ගතිය, මෙලෙක් ගතිය, උණුසුම් ගතිය, සිසිල් ගතිය, කම්පන චංචල ගති, වේලෙන ගති, වැగిරෙන ගති එනකොට අපේ හිත හැම වෙලාවෙම මනාපමනාප දෙක පාර කරනවා. මේක හොඳයි මේක නරකයි මේක මංගලයි මේක දුමංගලයි මේක වේවා මේක නොවේවා ඒ නිසා රූප ධර්මයකට කවදාකවත් අපිට සම්බන්ධ වෙන්න බෑ වේදනාව නැතුව හැම රූප ධර්මයක් එන්නකොටම මේක වේවා මේක නොවේවා මේක මනාපයි මේක මනාපයි කියලා නිසා රූප ධර්ම මායිම ඉක්මනට ඉස්සර වෙලා යෝගාවචර තේරෙනවා වේදනත් එක්ක අතින් අත බැඳගෙන තමයි රූප පහළ වෙන්නේ. නිසා රූප පිළිබඳව මේ වෙනස් වීම වලට මම උඹ නැත්නම් මම මම නොවේ කියන වෙනස්කම් අතහැරලා යනකොට ඊගාවට යෝගාවචරයට එන ප්‍රශ්නේ තමයි අපි මෙතෙක්කල් මේ සැප හොයාගෙන ගිය ගමන මටත් මගේ දරුවන්ටත් මගේ යාතියටත් මේ සැප හොයාගෙන ගිය ගමනේදී අපි මේ සැප හෙව්වෙම රූපහරහා මොන්න තරම් තකතිරුකමද අපි සැප හෙව්වෙම මේ හතර මහා ධාතුන් හරහා ඒසකට බුදුරජාණන්සේ අහනවා ඇත්තට බුදුරජාණන්සේ නෙවෙයි ඊට පස්සේ සුලෝකකාරය අහනවා මේ රූපහරහා සැප හොයන එකේ උඹයි උඹේ තිරසනාගේ ඇති වෙනස මොකක්ද කියලා. තිරසනක් දන්නේ රූප හරහා පොවන එක විතරයි. උඹත් කරන්නේ ඒකමයි. ඒ නිසා මොකක්ද දෙකේ අතර වෙනස? අපේ තිරසන් අතර කිසි වෙනසක් නැහැ මේ සැපට එකම හේතුව රූප කියලා හිතනවනම් නිසා බටහිර ලෝකේ තන්නේ කර තිරසන්. සුද්ධ තිරසන් ලෝකයක්. හොයන්නෙම සැප රූප ධර්ම හරහා. නමුත් ඒ වෙනුවට බුදුරජාණන්සේ පෙන්නනවා නැත්නම් බුදුහාමරට ඉස්සල්ලත් සාස්ෘණ වහන්සලා ඒකට ඉන්දියාවේ තියෙන තත්ත්වල පෙන්නවා මේ රූපයන්ගෙන් තොර සැපක් තියෙනවා ඒකට කියනවා නිර්ආමිෂ සුඛය කියලා. රූප ධර්ම සම්බන්ධ සුඛයට කියනවා ආමිෂ සුඛ කියලා නැත්නම් ගේහසිත සුඛ කියලා. රූප ධර්මයෙන් තොර වෙච්ච සුඛයට කියනවා නික්ඛම්මසිත සුඛ නැත්නම් නිර්ආමිෂ සුඛ කියලා. දැන් අපි හිතමු අපි හොඳම කන්න කැමති බුරියානි. එහෙම නැත්නම් අපි කන්න කැමති මසුත් එක්ක ඉන්දියාප්පන් කියලා. අපි දන්නවා මසුත් එක කිය බ්‍රහ්මචමන්ත රසයක් තියෙනවා. ඒ වෙනස විඳිනවා බඩ පෙරෙනවා. බුරියන කන විඳාද. නමුත් මේ මනුස්සයා හිතුවොත් මේ ඉන්දියාප්පන් එක මස් කන්න කවුරුත් කැම නිසා මගේ බත්පත මං කාටට දෙනවා හිඟන්නේ කොට. ඒකලේ හිඟන්න කන හැටි බලන් ඉන්නකොට යට නිරාමිෂ සුඛයක් එනවනේ. අනේ මේ මනුස්සයාට කවදා උණුබත් කන්න හම්බෙලා දැන් මගේ බත්පත මම දීලා. නැත්තම් දෙකට බෙදලා දීලා ඒ එයා කනකොට ඇතිවෙනේ නිරාමිෂ සුඛය කවදාකවත් තිරසනෙකුට ලැබෙන්නේ නැහැ. යක්ෂයෙකුට ලැබෙන්නේ නැහැ. ප්‍රේතයෙකුට ලැබෙන්නේ නැහැ. ගහක් ගලකත් නැහැ. මෙච්චරයි මනුස්සයාට තියෙන වෙනස. ඒක දන්නේ නැත්තම් දානයක් දීලා ලැබෙන නිර්ආමිෂ සැපය. අනුන්ට කරදර නොකර සිටීම නිසා ලැබෙන මේ සීලේ නිර්ආමිෂ සුඛය දන්නේ නැත්නම් ඒ මනුස්සයයි තිරසන අතර කිසි වෙනසක් නැහැ. මේ නිසයි මනුස්සයාට තියෙන උත්තරම ලාභේ ධර්මාදිතේෂා තේෂාබි විශේෂා ධර්මයයි තිරසනාටයි මනුෂයාට දෙවිශේෂ ලක්ෂණය. ඒ ධර්මයේ හම්බෙන්නේ අපි කොයි තරම් නිර්ආමිෂ සුඛේ දන්නවද කියන එක මත පමණයි. ආමිෂ සුඛේදී අපි කොච්චර වස්තු භෝග වලට ගහගත්තත් මරණයෙන් පස්සේ ඔක්කොම නොදන්නා නන්නා දුරන නොපතන කෙනෙක් අතට යනවා. මේ නිරාමයේ සුඛේ කාටවත් හොරකම් කරන්න බෑ නිසා වේදනාව දිගේ අපි මෙතෙක් ගියේ අපි හැම ආර්ථික සැලසුමක්ම ආර්ථික සමීකරණයක්ම දේශපාලන තැලත්මක්ම සමාජගත දර්ශනයක් මේ ආමිතිය හරහා කැප දෙන්නයි ඔය දේශපාලනඥයෝ අපිට අතවනන්නේ ආර්ථික විශේෂඥයෝ අතවනන්නේ සමාජ විශේෂඥයෝ අතවනන්නේ ඉතින් වෙන මොනවාක්වත් නැත්නම් ඒක පස්සේ හරි එල්ලෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවෝ බුද්ධෝත්පාද කාලෙක ඇයි අමණයනේ ඇයි මනුස්සයිනේ උඹලා මේ නිර්ාමස සැපයක් හොයන්නේ නැති නිර්ාමස සැපයක් හොයනවනම් යාට තේරේ කවදාරි හොඳම ලෝකේ තියෙන සැපේ හම් වෙන්නේ රූප ඇති කොට නෙවෙයි අත් දෙක වහගෙන රූප නැති කොටයි ශබ්දවල තියෙන සංගීතේ නෙවෙයි සැපේ තියෙන්නේ නිස්සද්දව විවේක තැන්න කියලා භාවනා කරනකොටයි ගන්ධ රස දෙකේ නෙවෙයි නිරාමසුගේ තියෙන පිරිසුදු වාතය ගන්ධ සුවඳ නැති වාතය තියාගෙන ජීව නිස්සද්ද වෙච්ච තනකයි මේ කයට තියෙන සුඛෝපභෝගී යාන වාහන කොට්ටමෙට්ට නෙවෙයි කය අඩු ගන්න ඉඳගෙන ඉන්න පට්ටලේවත් නොතේරෙන තැනයි නිසා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැති තැනයි නිරාමස සුඛේදී ඒකට යන්න නම් මේ කය හරහා තේරුම් ගන්න වෙනවා ඇහැට සම්බන්ධතාක් රූප තියෙන තාක් කල්ලාවි තිරසනුන් හා සමානයි. කනට සම්බන්ධතාක් සද්ධානතාක් අපි තිරසනුන් හා සමානයි. නාසයට ගඳ සුවඳ හොයන තාක් දිවට රස හොයන තාක් කයට පහස හොයන තාක් මේ දෙක අතර වෙනසක් නැහැ. නමුත් අපිට පුළුවන් රූපෙන්තරව, ශබ්දෙන්තරව, ගඳෙන්තරව, රසෙන්තරව කය පහසෙන් තොර චිත්තක්ෂණයක් ගන්න. ඒක තමයි කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස හොඳටම සංසිඳනකොට ඒක ඇහෙන් නෙවෙයි හම්බ වෙන්නේ. සද්දෙන් නෙවෙයි හම්බ වෙන්නේ. ගඳෙන් නෙවෙයි, රසෙන් නෙවෙයි, පහසින් නෙවෙයි. ආනේ එතෙන්ද ගියාට පස්සේ මේකේ තියෙන වටිනාකම ආධ්‍යාත්මික පැත්ත ආගමික පැත්ත, නිර්ාමිෂ සුඛේ තේරුම් ගන්නව නම් ඒ මනසට මේ රූප කියන පාඩම හරහා රූප කෙරේ තියෙන මේ මනාපමනාප විතරක්ම නෙවෙයි මේ ලෝක වෙනම සැපයක් තියෙනවා රූපයන්ගෙන් තොර වීමයි. රූප වස්තුන්ගෙන් ඈත් වෙච්ච තර. ඒක කියනවා රූප වස්තුන්ගෙන් නිස්සරණය කියන. අබිනිෂ්ක්‍මණය කියලා කියනවා. රූපයෙන් ඈත් වෙච්ච ධර්ම නිර්ආමසුකයක් තියෙනවා. ඉතින් ඒක දන්නේ නැති මිනිස්සු කියනවා මේක පිස්සු කියලා. නෝමා මුක්ත දේවල් එහෙම කොහොමද සැප තියෙන්නේ? අපි දන්නවා ඉතින් ඇයි රූපය තියෙන්න eBay සැප විඳින්න. කණයි සද්දයක් තියෙන්න eBay. නමුත් භාවනා කරන මනුස්සයා දන්නවා ඇහැට රූප පේන තාකල් භාවනා අංග සම්පූර්ණ නැහැ. කන සද්ද ඇහෙන තාකල් භාවනා අංග සම්පූර්ණ නැහැ. නාසයේ දිවට යමක් දැනෙන තාකල් ආන භාවනා සම්පූර්ණ. අඩු ගන්න ආනාපානේවත් දැනෙන තාකල් භාවනා පටන් ගන්නවත් නැහැ. නිසා ආනාපාන අල්ලලා දීලා ගෙවෙන කම්ම යනකොට පේනවා අන්න දැන් නම් භාවනාවට බැසගත්තා. එතකොට මේ පුද්ගලයා අනිවාර්යයෙන්ම වේදනා ශේෂ්ත්‍රයට ඇතුල් වෙලා. ඊට තේරෙනවා මේ අවේදිත සුඛයක්, නිර්ආමිෂ සුඛයක් කියලා එකක් තියෙනවා. ඒක දකින්න නම් ආමිෂ සුඛය, ගේහසිත සුඛේ එනකොට අඳුර ගන්න පුළුවන් වෙනවා. මේක ඇහෙන් ආවේ, මේක කනෙන් ආවේ, ඒක නාසයෙන් දිවෙන් කයින් කියලා. ඒ නිසා තමයි මනාපමනාප පහළ වෙනකොට අඩු ගානේ මනාපමනාපේ ආවේ අහවල් දොරටුවෙන් කියලා දන්නවනම් ඒ කායනුපසන ඉක්මෝලගේ විශිෂ්ට ඥානය. මම දැන් රූප බලන්නේ, මම දැන් ශබ්ද අහන්නේ, මම දැන් ගඳ බලන්නේ, මම දැන් රස බලන්නේ, මම දැන් පහස ලබන්නේ කියලා කෙනෙකුට දන්නවනම් එයාට තේරෙයි මේ හිත රූපෙන් සද්දෙන් ගන්ධෙන් රසෙන් පහතෙන් පණින පැනිල්ල පිස්සු හැදිච්ච රිලෙවෙක් වායි කියලා කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. ওই ලෝකේ ඉන්න උත්තරම දක්ෂයෙක් ගත්තත් එයාට කොහොමඩක්වත් කියන්න බෑ ඊගාව චිත්තක්ෂණය මම බලන කෙනෙක් වෙයිද අහන කෙනෙක් වෙයිද ගඳ බලන රස බලන කෙනෙක් වෙයිද කියලා මොනම න්‍යාය පත්‍රයක්වත් නැහැ කොඳුයට පෙළ නැති සත්තු జాතියක්. අපි තන්නේ ක්‍රම බාහිරේ තියෙන අරමුණු වලට නලයන නටන රූකඩ ටිකක් වගේ. උඩ තියෙන නූල් පන්දම ගැස්සෙනකොට නූල් හැටියට රූකඩේ නටන. එක දවසක් මේ රූකඩ නටුමක් පෙන්වවලු මේ තන්නාරති රඟා දමණය කරන එක බුදුරජාණන් වහන්සේ. ටික වෙලාවක් යනකොට මිනිස්සු ගල් ගහන්න පටන් ගත්තා. බලනකොට අර තණ්හා ගහමුල ඉඳගෙන ඉන්න ලුදු ආහඳුර සිවුරු දෙක අල්ලගෙන නටනවා. රංගා තව පැත්තක ඉන්නවලු අර රූල් බහොල්ලන එක බීලා ඌට මතක නැතිලා බුදුහාමරගේ රූපේ ඉඳගෙන ඉන්නවලු ගහමුල තණ්හාරති රඟ නටන්න ඕනේ තණ්හා ගහමුල ඉඳගෙන ඉන්නවලු බුදුහාමරු නටනවා සිංහල් ගහන්න නැතුව බෑනේ අපේ රූකඩෙත් ඔච්චරයි ගෙදර ගිහිල්ලා බලන්න දවසින් මෙච්චර වෙලාවක් මම රූප බල බල ඉන්නවයි කියලා චිත්තක්ෂණ කීයක් ඉන්න පුළුවන් වෙයි මම වෙන මොකුත් කරන්නේ රූපෙන් බලා ඉන්නවා කියලා කසින භාවනා කියන්නේ ඔච්චරයි. මම මේ සද්දේ විතරක්ම හන වෙන මොකක්වත් කරන්නේ නැහැ කියලා. විනාඩි කීයක් එන්න පුළුවන් වෙන්නේ. මම හුස්ම ගන්නවා විතරයි වෙන මොනක්වත් කරන්නේ නැහැ කියලා පුළුවන් නේද? ඔය කොච්චර දහං ගැන දැනගත්තත් මොන ශිල්ප තිබුණත් අපි කවුදෝ හොලන රූකඩේකට නැටෙන්න නැතිලා තියෙනවා. කවුරුත් කැමති නැහැ ඒක පිළිගන්න. ඔක්කොමලා කියන්නේ කොහොමද? මම දරුවෝ හදන්නේ හිටු කියන තැන හිටින්න කියලා. අනේ අම්මලා තාත්තලාට පුළුවන් නම් හිටු කියන තැන ඉන්න කියන්න පුළුවන් දරුවා හදන්න. අම්මලාට තාත්තලාට ආත්මයක් නැහැ. පිටකොන්දක් නැහැ. නටන නටන දේ හැටියට බයිලාව යනවා මිසක්කා. ඉතින් මේ නිසා කවුරුත් කැමති නැහැ වේදනාව බලන්න. බලන්න බලන්න තමයි දීවිලා යනවනේ. තමන්ට ආත්ම ගෞරවය රැකෙන්නේ නැහනේ. ආත්මයක් තියෙන්න බෑ ආත්ම ගෞරවය රැකෙන්න. මේකේ කිසිම න්‍යායපත්‍යක් නැහැ. මොනම න්‍යායපත්‍යක්වත් නැහැ. මේක බාරගන්න එක තමයි අනාත්ම ධර්ම කියලා කියන්නේ. අපි নানা ආකාර උඩට නැටුම්, වට්ටක්ක නැටුම්, පාතර නැටුම් නටන්නව ගත්තට මේ ඉතින් අර පය දනවට නටන නැතිලක් තමයි. ඒ පුළුවන් නොසලී ඉන්න කියන්නේ බෑ. ඔය ඕනම නාට්‍යකාරයෙකුට කියන්නේ පයක් නොසලී ඉන්න කියලා එකෙක්වත් බෑ. ඕනි දහංගට දායි. නිකන් හෙල්ලෙන්නේ නැතුව පයක් හිටවන ආන්න බලාගත්තක මිනිහා නොමිනිහා. මේක තේරෙන්නේ මේ දහං ගැඩේ මේ මේ න්‍යාය පැත්තක් නැති බව තේරෙන්නේ ශිල්ප දැක්කීමෙන් නෙමෙයි ශිල්ප නොදක්ක ඉන්න පුළුවන්කම මොනක්වත් නොකර නිකන් ඉන්න පුළුවන්කම දැන් දවසට මම ගොඩක් වෙලා ගිය නිසා මම එක කතාවක් කියලා නතර කරන්න මම හයකුටි පැවිදි වෙලා ආපු ගමම කොටිනේටි තාව තනකොළ ගලවන ඉතින් ලෝක ටිකක් කතාකාරය වූ මේ අෂ්ටක කියන මිනිස්සෙක් මේ පෝරු වලට මගුල් ජෝඩුණක් කරන මිනිස්සෙක් මිනිහා මට කතාවක් කියනවා. අවසර ඒක රජුරන්ගේ ගෙදරක හිටියලු කුමාරවරු හත් දෙනෙක්. ඒ හත් දෙනා එක එකනා එක එක දේවල් වලට දක්ෂයි. ලස්සනයි. ඉතින් පස්සේ කුමාරයා අර රජුරු අනබර ගැව්වලු. ස්වයංවරයක් පවත්වන්න කුමාරවරු එන්න එක එකනා තෝරගන්න කියලා. අනංග කුමාරයා කියලා බොහෝමත්ම ලස්සන ඊලන්දාරියක් ආවා. ඉතින් දැන් කුමාරවරු හත් දෙනාට මොනෙලු අනංග කුමාරයා ඒක දීර්ඝ කරන්න. ඊට පස්සේ අනෙක් කුමාරව අයින් කරලා අනංග කුමාරට දුන්නලු වරේ. ඉතින් දෙනකොට එක කුමාරිකාවක් හරිය දක්ෂයිලු ගේ ඇතුළේ ලස්සනට හදන්න. එයා මාලිගාවේ හැදුවල දකින්නකොට සික් ගන්න විදිය. අනික් කුමාරි ඉතාම දක්ෂයිලු ඇඳුම් මාන්නේ ලස්සන ඇඳුමක් අඳගෙන හිටවල දකින්නකොට සිත් පාදින. අනික් කුමාරි ඉතාම දක්ෂයිලු උයන්නේ. එයා හැදුවල අනංග වල කැම තියෙනකොට රසනාට පින්නලා යනවා. තව කෙනෙක් හරිය දක්ෂයිලු වටපිට වියන හදන්න. එයා ඒක හැදුවා. තව කෙනෙක් හරිය දක්ෂයිලු අමුත් එක්ක ආවම පිළිගන්න. එයා ඒකට දක්ෂයි. ඉතින් මේ ඉන්නකොට අනං කුමාරය ඇවිල්ලා ඉතින් අර එක එක නෑවිලා ඉතින් ඒක එක නාගේ සෙල්ලම් ටික පෙන්නලා අන්තිම කුමාරි පුංචි මේකේ මොනම දක්ෂකමක්වත් නැති. ඉතින් අනං කුමාරය වල බලපෑම් උඹලගේ අක්කලා මේ මේ දක්ෂකම් බෑනේ ඔබ දැන් මොකද කියන්නේ කියලා. මේ හය දෙනත් එක්ක ඉන්න එක තමයි කියලා දක්ෂකම. ওই සෙල්ලක්කාර කට්ටිය ඔක්කොම අං ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ විශේෂ දක්ෂකම් තියෙන හය දෙනෙක් එක අනංග කුමාරය ගත්තේ බාලම නංගිලු. ඔය අං පෙන්නන්න හදන දක්ෂකම් පෙන්වන්න හදන කට්ටියත් ඒ කරබන් ඉන්නේ ලොකු දෙයක්. ඒ නිසා අපි දින හැම ශිල්පයක්ම හැම හැකියාවකම භාවනාවට බාධායි. ඔක අංග අංග පෙන්වන්න ගිය ගමන් වෙන්නේ මොකද? මිනිහා ඉඳගෙන ඉන්න බෑ. හුස්ම දිහා බලන්න බෑ. ඇවිදිනකොට ඇවිදින හැටි බලන්න බෑ. මේක මොකුත් නැහෙනේ. ගන්න දෙයක් නැහැ. ඒ නිසා කවදා හරි වශයෙන් බිමට පස්සලා මේ ආදේවදීච ළමයේ හුස්ම ගන්නවා වගේ කුංචි ළමයේ කැවිදින් ඉගෙන ගන්නවා වගේ අපේ හිත ඉතාම ලදරු මට්ටමට ආධුනික මට්ටමට නවක මට්ටමට ආධිකමික මට්ටමට ගියාම ඇත්තට මේ මනසට භාවනා හරියන ඒකයි බුදුහාමර කියන්නේ මේ ශාසනයෙන් ආව ආධුනිකයාට නවකයාට ධර්මනේ දන්නේ නැති කෙනාට භාවනා දීපං ඔය දන්න කට්ටියට වැඩි අල්ලනවා මෙයා. ඒ නිසා ඒක නුසුදුසුකමක් නෙවෙයි අපිට තියෙන ඇති හැටිය ඇති විදියට බලලා ඒක කාට හරි ඇති විදියට කියන්න පුළුවන් නම් ඒක පිළිසිදු කන්නඩියක් වගේ. ඇති හැටි උපදාන්න කිය ගමන් වෙන්නේ මොකද්ද? ඒක විකෘතියක් කරනවා. ඒක පිස්සුයි. එතකොට අහගෙන ඉන්න මනුස්සයාට යන්නේ කොයිද කියලා අහනකොට මල්ලේ පොල් වෙනවා. ඒ නිසා අපිට මේ භාවනා කරන වෙලාවේදී මතුවෙනදී රූපාකාරයක් හෝ අපිට දැනෙන වේදනාවක් මේක මනාප මේක අමනාප වශයෙන් කියන්න පුළුවන් නම් තමන්ගෙම වැටහෙන දේ ආගෙන ඉන්නකට හරි පිසුදු තේරෙනවා. හැබැයි මේ විනිශ්චය කරන්න ගත්තොත් මෙහෙම වෙන්න ඕන මෙහෙම නොවෙන්න ඕනේ ඇයි මෙහෙම වෙන්නේ කියලා කිලෝරක් කරන්න බෑ මේ භාවනාව. නිසා හොඳට සතිය පිළිල පුළුවන්තරම් කය නිස්සද්දව තියලා ඉතින් ටිකක් ඇවිදින ගමන් සතිය පිළිටවලා සද්ද හෙන ගමන් සතිය පිළිටවලා වේදනා දැනෙන ගමන් සතිය පිළිටවලා හිතවිලි එන ගමන් සතිය පිළිටවලා පුරුදු කරනකොට පුරුදු කරන අපිට තේරෙනවා ඔය ඔක්කොමලා දඟලන්න හදන්නේ සතිය නැති වෙනකොට තමයි සතිය තියෙනවා කවුරු මොන දහංගට දැම්මත් මොන බහුරුකෝලම් පාණ්ඩාවත් සතිය හරහා බලනන ඔය ඔක්කොගෙම බලපිළිවෙල ඔක්කොම නිකන් ලොක් වෙලා යනවා. ඔක්කොම නිකන් වඳ වෙලා යනවා. ඒ නිසා කරගෙන කරගෙන කරගෙන යනවා මේ හිත ඊටාම සරල, ඊටාම ඍජු, ඊටාමත්ම සංකර නොවිච්ච මට්ටමට එනකොට පේනවා මේ උප්පත්තියේ ඉඳලා තිබුණ ගතියක් අපි ළඟ තියෙන්නේ. ඔක ආලවට්ටම් දාන්න යන්න එපා. ඇති හැටිය දකින්න. කයේ වේදනාවේ ආනේ තන තේන මට්ටම කියනවා බුදුරජාණන්සේ කොච්චර සරලව මේක නොදන්න කෙනාට දන්න කෙනාටත් අතරමැදි කෙනාටත් කියලා දුන්නේ මේ වැඩේට දැනුමේ සම්බන්ධයක් නැහැ. දැනුමේ සම්බන්ධයක් තියෙනවා. ඒතර මේ ක්‍රමය පිළිබඳ දැනුමේ අවබෝධයක් තියෙනවා. මේ බාහිර ලෞකික දැනුමේ සම්බන්ධය සමාඩ අනිත් පැතර හිටින නිසා කිසි කෙනෙක් මේකේ දිහිතන්න එපා. අපිට ත්‍රිපිටකය දන්නේ නැති නිසා විනය දන්නේ නැති නිසා අපි තුන් හතර සැරයක් භාවනා නොකරපු නිසා අපිට අරක මේක නැති නිසා භාවනා අපි නුසුදුසු කියලා සීල දෙනාම සමානයි අපිට ගන්න තියෙන්නේ මේ ලැබිච්ච අවස්ථාව අරගෙන පුළුවන් තරම් සද්ද මැද හිතවිලි මැද වේදනා මැදත් හැකිතා කානපාණි වඩන හැකිතා සක්මන් කරන හැකිතා කෙදෙන්ද වැඩවල සතිය පිටවන්න පටන් අරගත්තොත් ඒ කිනාට තේරෙයි මේ වර්තමාන මොහොත. මේ සතිය මේ එළඹ සිටීම ඔය කිසිම ගුණයකට මායම් කරන එකක්, මායින් කරන එකක් නෙවෙයි. ඒ වගේම කවදාහරි සංසාරේ කවදාහරි මේ සතිය කියන එක අපේ ජීවිතේ එකතු කළොත් හඳුන්ලා දුනොත් ඒක වැවෙනවා මිසක් වැඩෙනවා මිසක් කවදාකවත් අපේ හිතින් අමතක කරන්න බෑ. සතිය හඳුන්ලා දෙන එක විතරයි අපට කරන්න දුන්නා පස්සේ කස කැවි කැවි කස කැවි කැවි Java කැවි කැවි වැඩෙනවා. ඒ නිසා අපි ඒක වැවෙන එකට උදව් උපකාර කිරීමක් තමයි අද ධර්ම දේශනාවත්. ඒකමයි මම බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම දේශනාව ඇහුවට පස්සේ ධෛර්යයෙන් යුක්ත වේ කටයුතු කරගෙන යන සියලු දෙනාට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැඩි වේවා කියන ප්‍රාර්ථනාවෙන් තවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දෙනාට තනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.